මූල හේතුව කඩා දමන එක. ඊට පස්සේ ඊයේ ඊට වැඩි ටිකක් සියුම්මට තේරුම් ගන්න උත්සාහ කළා යම් ප්‍රමාණයකට වේදනාවක් ඇති වෙලා යම් ප්‍රමාණයකට හිතේ තණ්හාවක් ඇති වෙලා තිබුණත් ඒක හරියට ප්‍රමාණ කරගෙන ඒක ඉදිරියට වැඩෙන්න දෙන්නේ නැතුව ඒක සති සමාධි ආලෝක යටතේ එහෙමම ලොප් වෙන්න අරින්ද එහෙමම වඳ වෙන්න අරින්ද එහෙමම ගබ්ස වෙන්න අරපුවාම ඒ ඇතිවෙච්ච වේදනාව හෝ වේවා තණ්හාව වේවා දිවා දැමීම, ඡය වීම, නිරුද්ධ වීම දැක දැක දැන දැන කරන්න පුළුවන් දෙයක්. ඉතින් ඒ සඳහා ඊටිසල දාශය අපි අර කතා කරපු විදිහේ සමතියේ සමතේ ආයුධයක් විදිහට අවශ්‍ය වෙනවා. ඒකම සතියත් උන්ටටම සෙල්ලක්කාර වෙන්න වෙනවා. හුඟක්ම හුරුබුහුටි වෙන්න වෙනවා. එතකොට තමයි හිතේ යම් ප්‍රමාණයට වේදනා තණ්හා තිබුණත් ඒවා ඒ ප්‍රමාණ වශයෙන් දැනගෙන පාලනය කිරීමක් ඉතින් අපි ඒක මේ අදහස ගත්තේ අතර සතර සම්‍යක් ප්‍රධාන වීර්යයේ නෝපන් පාපක අකුසල ධර්ම නොයිපද වීම ගන්න සඳහා ගන්නා වීර්ය ඒ වගේම හිතේ හටගත්තා වූ පාපක අකුසල ධර්ම ගිවන් කිරීම සඳහා ගන්නා වීර්ය කියලායි මේක සරුවත් chance සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට අපි මේක උත්සාහ කරා ඒ මහා නිදාන සූත්‍රය දිගේ ඉදිරියට යනකොට මේ දේශන අවසාන වතාව ශේෂ්ත්‍රිදි මතක් කළා වගේ සරුවචන් වහන්සේ ඒ වේදනාපච්චය තණ්හා කියන එක හරහා ජන සමූහයේ ජන විඥානයේ එහෙම නැත්නම් සමාජගත දුකක් මේ යුද්ධ කලා විවාද ඇති වෙන හැටි පිළිබඳවත් බොහොම ලස්සන විග්‍රහයක් කියනවා. අපි ඊයේ උත්සාහ කරේ సంతානගත දුකක් ඇති නොවීම පිණිස ඒ වේදනා තණ්හා චෛතසික දෙක අපි ළඟ තියෙන ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා ආදී වඩා ගන්නාලද ගුණ සමූහය හරහා ඇතුළත ගින්න නිවා දැමීම මේ අද ඉස්සරහින් කියපු සන්දර්භය හරහා මාතෘකාව හරහා ਸਰවචනසේ පෙන්නනවා ඒ තණ්හාව පුංචි තනකින් පටන් අරගෙන විශාල ලැබුණක් විදියට මහ විශාල ජන සමාජගත විශාල අවුල් කත් කරන හැටි. ඉතින් ඒකත් මේ පටිච්චසමුපාදයේ ඇතුළෙම වේදනාපච්චය තණ්හා කියන පුරුකට සම්බන්ධ කරලා ඒ මහා නිදාන සූත්‍රයේ කියවන කෙනෙකුට දැනගන්න පුළුවන්. ඒදලා 아무තු පැත්තක් විවෘත කළ දෙනවා සරුවචන් වහන්සේ. ඒක කියවගෙන යනකොට හිතෙනවා ඊට පස්සේ අර මේ වේදනාව සහ තණ්හාවේ තියෙන මේ නපුර මේ වේදනාව සහ තණ්හාවේ තියෙන මේ ගොරෝසු ගතියට ඒ වෙනුවට විකල්පයක් ගැන හිතනද මතු කරලා දෙන්න නැත්නම් නෝපන් කුසල් ඉපදවීම සඳහා තණ්හාවේ අනිත් පැත්ත ගැන කල්පනා කරන්න කෙනෙකුට කරන උනන්දුවක් වශයෙන් අනුප්පන්නාන කුසලානන් ධම්මානං උපාදාය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගණ්හාති පදාති කිය අර සතර සම්‍යක් ප්‍රදාන් වීර්ය වල තුන්වෙනියට සඳහන් කර තියෙනවා මේක තමන් තුළ උපදවා ගන්නට නැති කුසල ධර්ම උපදවා ගැනීම සඳහා අර පළවෙනි ප්‍රයත්න දෙකේ සාර්ථකත්වය අනුව කෙනෙක් පෙළඹෙන්න ඕනේ. ඒ නිසා මෙතනදී අපට මේ දේශනාව විචිත්‍ර කරගන්න කුළු ගන්නව ගන්න මේ තෘෂ්ණාව කියන එක හිගතාවයක් ඌනතාවයක් බවත් ඒකේ අනිත් පැත්ත සන්තුප්ති භාවය සන්තුෂ්ටි භාවය සන්තුප්තිය ලද දෙයින් සතුටු වීම බවත් එනිසා මේ තෘෂ්ණාව දුරු කිරීමට අපි ඒ ප්‍රයත්න අනුව ඒ නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව කටේ අනුව කටයුතු කරන අතර කුසලතාවයක් වඩා ගන්නකොට ලද්ද දෙයින් සතුටුයි. එහෙම නොවුනොත් එහෙම නැත්නම් මේ තෘෂ්ණාව දුරු කිරීමෙන් මේ කටයුත්ත නැත්නම් මේ සංසාර දුක ගෙවන් කිරීම සිදුවේ නැතය සිදු වෙයිද ඒක වෙච්චාම මට මොකක්ද හම්බ වෙන්නේ කියන වගේ ඒ කුතුහල නැත්නම් අපිට කියනවා සැක වෙනුවට භාවනා කරන්න ඉස්සරලම නැත්නම් භාවනා කරද්දිම ඊට පස්සේ භාවනා කරලා අපි හිතමු යම් කෙලපැමිණීමක් උණයි කියලා ඒ තුම්පලේදීම මේ සන්තුත්‍ය සතුටු වෙන ලද දෙයින් සතුට වෙන ගතිය පුරුදු කරගන්න පුළුවන් ඒක හැබැයි ඉතින් බලනකොට ජන සමාජයේ දිහා සමාජගත විඥාන දිහා බලනකොට සමහර උපත්තියෙම සතුට වෙන ගතිය තියෙනවා සමහරුන මොන જાතියෙන් කියලා දුන්නත් ඒක නෝන්ජල්කමක් විදිහට සලකනවා ලද්දදීන් සතුටේම නෝන්ජල්කමක් විදියට සලකනවා බය ආදුකමක් විදියට සලකනවා නමුත් මේ විග්‍රහය හැටියට බලනකොට ඒකට සලකා බලන්න වෙනවා අපිට උප්පත්තියෙම මේ hina වෙලා ඉන්න පුළුවන් ගතිය සතුට වෙන්න පුළුවන් ගතිය සම්පත්‍ති කරගතිය සන්තුෂ්ටි කරගතිය නැත්තම් අඩුගාණ ඒක ඒක හැබැයි හොඳ බෝ වෙන ලෙඩක් ඒක තියෙන කට්ටිය ළඟට ගියාම ඉබේම හැදෙනවා ඒක ඒ නිසා ඒ කල්යාණ මිත්‍රණ ආශ්‍රයට ගියාම එහෙම නැත්නම් සත්පුරුෂයන් ආශ්‍රිත ගියාම ඒ අත්තන්ගේ දිනේ පිරිච්ච ගතිය, ඒ සම්පත්‍ති කර ගතිය, සන්තුෂ්ටි කර ගතිය Tamanට ආකර්ෂණය කර ගන්න මට්ටමක් අවශ්‍ය වෙනවා. නමුත් හැබැයි මේ ඉදිරිපත් කරව පාළි මේ වාග්මාලාවේ ඒක එහෙම සඳහන් වෙන්නේ නැහැ. නමුත් මම හිතුවා ඒක අපි මේ දෙක සංසන්දනය කරමින් අපි මේ සර්වචනාංශය ඉදිරිපත් කරපු මේක අද දවසේ ධර්මදේශනා බාටපත් කරගමු කියලා. ඉතින් මේ කරන විග්‍රහයෙන් පස්සේ අපි ගියොත් සරුවචනාංශය කියනවා ආනන්දේ මේ වේදනාපච්චය තණ්හා කියලා අපි සාකච්ඡා කරමින් ඉන්න මාතෘකාවක් තියෙනවා. මෙන්න මේ තණ්හාව උපාදානයට යොමු වෙනවා කියන එක තමයි සම්ප්‍රදාන කූල ප්‍රකාශය. මොකද මෙතෙන්දී සරුවචනාංශේ වෙන පෙතකට හරවනවා තණ්හාපච්චය පරිේශන කියලා. මේ ලෝකේ තියෙන තාක් නව නිර්වාණ එහෙම නැත්නම් ප්‍රගතිශීලීත්වය අලුත් දෙයක් හොයා යෑම සියල්ලට මුල් වෙලා තියෙන තෘෂ්ණාව. ඒක නිසා සියලු පරිේශන තෘෂ්ණාව නිසා හටගත් දෙයක්. ඒ නිසා මේ සියලු පරිේශන වලට කියන්න පුළුවන් අනාර්ය පරිේශන. ඊට සාපේක්ෂව සර්වඥාන්සේ ආර්ය පරිේශනයක් සඳහන් කරනවා. ඒ ආර්ය පරිේශනයේදී බලන්නේ තෘෂ්ණාව දිහා. තමන්ගේ సంతානගත තෘෂ්ණාව දිහා බලන්නේ තෘෂ්ණාව නිසා වලිගට ගිනි තිබහනුවා වගේ පැනපැන එහාරේ මෙදුවන්න යන්නේ මේ තෘෂ්ණාව ඒක ඇති වෙන වේදනාව ආදී ඇතුළට හිත හරවගත්තොත් ඒකට පරිශීණි කියලා තමයි කියන්නේ. ඒකටත් ඇත්තටම මේ තෘෂ්ණාව අපිට උනන්දුවක් කරන එකයි මම මතක් කරේ මේ තෘෂ්ණාව වෙනුවට අපි සන්තුට්ටි භාවයේ සන්තුට්ටිකර භාවයේ සම්පත්‍තිකර භාවය තියෙන කෙනෙකුට දන්න කෙනෙකුට හිතා ගන්න පුළුවන් මේ තෘෂ්ණාව ආපු ගම කඩිගායක් යනවා. නොවිසනාසුළු ගතියක් වෙන මොනවාරි හොයාගෙන යන ගතියක් තියෙනවා. පරිේශන කරන ගතියක් තියෙනවා. නමුත් ඒ ඒ පරිේශන කරන ගතිය තියේදී මේක තෘෂ්ණාව ගැන සොයා බැලීම සඳහා අමුද්‍රව්‍යයක් කරගෙන මේ තෘෂ්ණාව තියෙනකොට අතෘප්ති කර ගතියක් තියෙනවා. අතිත්තෝ ලෝකෝ තාන් තණ්හා කාමදාසෝ කියලා කියනවා මේ අතෘප්ති කර ගතිය ඌනෝ ලෝකෝ අතිත්තෝ කාමදාසෝ මේ ලෝකේ හැමදාම ඌනතාවයකින් පෙළෙනවා කිසිම කෙනෙක් සතුටෙන්නේ නැහැ. අතෘප්තිකර භාවයකින් පෙළෙනවා තෘප්තිකර භාවය කියන එක නෝන්ජල්කම සලකන විදිහට. ඉතින් ඒ නිසා අපිට මේ ඌන භාවයක් වෙනුවට පිරිච්ච ගතියක් අතෘප්තිකර භාවය වෙනුවට සම්පත්‍ති කරගතියක් අපි එක ගන්න ඕනේ ඇහැට පේන රූප කනට ඇහෙන ශබ්ද ආදී බාහිර ආමිෂයෙන්ද එහෙම නැත්නම් සම්මාදිට්ඨියෙන්ද එහෙම නැත්නම් යෝනිසමනසිකාරයේද මේ දෙක ගැන බැලුවොත් එහෙම මේ මේ සාමාන්‍යයෙන් පේන්නේ ඒ වුණ පිළිචකතිය ඇති වෙන්න නම් අපිට ඇති වෙන කණ්ඩ තියෙන්න ඕනේ බොණ්ඩ තියෙන්න ඕනේ අඳින්න තියෙන්න ඕනේ අධ්‍යාපන තියෙන්න ඕනේ සෞඛ්‍ය තියෙන්න ඕනේ යස ඉසුරු සම්පත් තියෙන්න ඕනේ කියලා. නමුත් ਸਰවඥාන්සේ සඳහන් කරන්නේ මිනිස්සෙන්නේ මේ මිනිස්සෙකුට ලබන්න බැරි අන්තිම දුර්ලභ දේ තමයි බුද්ධෝත්පාද කාලේ ඒක හම්බෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ මනුස්ස ලෝකයේ බුදු කෙනෙක් පහළ වුණත් මනුසාත්ම භාවය ලැබුණ නැත්නම් ඒක නිකන් මුනි නව කලයකට වතුරක් කරනවා වගේ කිසිම ප්‍රෝජනයක් ගන්න බෑ. දැන් බලට ඒකත් හම්බෙලා තියෙනවා. මනුස්සකමත් හම්බෙලා තියෙනවා. ඊට පස්සේ ක්ෂණ සම්පත්‍ය කියලා එක සාමාන්‍ය අටුවාචාරින් වහන්සලා විස්තර කරන්නේ මේ අංග පුලාවක් සහිත ඇහ කන දිවනාසය තියෙන්න ඕන දැන තියෙනවා. ඒ නැතුව නිකන් අද කුද වෙලා එහෙම නැත්නම් අපි කියනවා විකල්ප විરૂප වෙලා දුබලතාව තත්ත්වයටපත් වෙච්චත්තන්ට පහත් කළ සලකන්න කතා කරන එක නෙවෙයි තියෙන්නේ. නමුත් ඒක නැතුව යම් ප්‍රමාණයකට සමාජයට මුණ දෙන්න පුළුවන් ගතියක් ඇති වෙලා තියෙනවා කියන එක මෙව උඹලට හිතලා ගන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒවා දී ඇති සාධකෙත් ඒකක් තියෙනවනේ. ඒ වගේම සද්ධර්ම ශ්‍රවණේ සත්පුරුෂ ආශ්‍රය පැවිද්ද. ඉතින් මේ සේරම තියෙද්දී මේ තෘෂ්ණාව ඒ තියෙන මිනිස්යාව වල්ගෙගිනි බහනවා වගේ ඔයie හොය හොයා විදින හැමතැනම හොය හොයා විදින හම්බ වෙන කට්ටියත් ඔක්කොම හොයා විදින කට්ටිය තමයි. ඉතින් ඒක නිසා ඒක අපි හිතනවා හරි ප්‍රගතියක් කියලා. අපි හිතනවා ඒක හරි මේ නිර්මාණශීලීත්වයක්, අභියෝග අභිවෘද්ධිය කැපටි ගතියක් කියලා. ඉතින් ඒ නිසා අර අපිට දවසේ දෙවේලේ මේ බුද්ධෝත්පාද කාලේ මතක නැති දවසේ දෙවේලේ මේ මිනිස්සෙක් බව මතක නැති වෙනවා. ඒ වගේම අපි හැප්පිලා රණ්ඩු සරුවල් කරන්නේත් මිනිස්සෙක් එක්ක කියලා මතක නැති වෙනවා. ඒ වගේම ඉස්පිතාලෙකට ගියාම අපේ අතප්පය කැඩිච්ච දවසකට පිළිකාවක් ආපු දවසකට කොර වෙච්ච දවසකට කල්පනනවා අනේ කුමන නැටුම් කෙලි කවට සිනාදා. මේවා තියෙනකම් පෙන් කෙලියා. දැන් තමයි යොන්න තේරෙන්නේ. දැන් ඉතින් ඔක්කොම ඉවරයි. දැන් ඒ තිබුණු පොඩ්ඩක් වයර් මාරු වෙච්ච ගමන් ඔළුවේ හරි අනිත් තැනක තේරෙම ඉවරයි. ඒ වගේම මේ ඔක්කොමත් තියෙදි මිනිස්සුෝ මේ අධර්මයේ කරමින් ධර්මයට යන්නේ නැතුව ඉඳද්දී ලස්සන බණ ලෝකේ කියවෙනවා. අපිට වහන්නවත් වෙලාවක් නැහැ. මොකද අපිට ගොඩාක් වැඩ. ඒ වගේම මිනිස්සුෝ සත්පුරුෂයෝ පුළුවන්තරම් උත්සාහ කරන මේ කාමයන්ගෙන් වෙන් වෙලා නිස්සරණාධ්‍යාසයෙන් ඒ පැවිද්ද කියන එහෙම නැත්නම් කාය විවේක චිත්ත විවේක හොයන්නේ. නමුත් මේ පරිේශණය හරහා සිද්ධ වෙන්නේ මොකද්ද? අය කාය වේකේ කාබාසිනිය කළා දාන. දවසේ පැය 24 මදි කළා දාන. චිත්ත වේකේ වශයෙන් ගත්තාම අසහන කාර්ය කරලා තියෙනවා. හිත නිතරම දැඩි ආවේග තත්වයකට පත්වලා තියෙනවා. ඒක නිසා මේ පරිේශන ලෝකේ හැමදාම පිස්සන් කොටුවක් බවටපත් වෙනවා. ක්‍රමයෙන් ක්‍රමයෙන් පිස්සු ගන්න එන්න එන්න එන්න වැඩි වෙනවා. ඒක ඉතින් සංඛ්‍යාලේඛන වලින් පැහැදිලිවම පේන්න පටන් ගන්නවා. ජූනියර් සම්මත ලෝකයේ අනිවාර්යයෙන්ම වැඩියෙන්ම වැඩි වෙන්නේ පිස්සන් කොටු වල තියෙන ඇඳවල් ගන්න කියන එක ඒක ප්‍රසිද්ධ සමාජ සොයා ගැනීම. ඒකෙම කල්යාණ මිත්‍යා ඉන්දදී කල්යාණ මිත්‍යා අවලංගු කාශ්‍යප වටපත් වෙනවා. ඒ වෙනුවට හොලිවුඩ් නිලියන්, හොලිවුඩ් නළුවන්, එහෙම නැත්නම් මේ දේශපාලන කර්දීන අමු මදාවියෝ මට වචනේ ඉන්නේ ආය වෙලාවට ඒක හොඳයි. එව්වනේ අපි ගා ඉස්සරහින් අරන් තියන දේ. එව්වනේ අපේ දරුවන්ට පෙන්වන්නේ පූර්වදර්ශ විදියට. සත්පුරුෂයා කැලවදිනවා. ඊට පස්සේ පැවිද්ද සද්ධර්ම ශ්‍රවණය වගේ තියෙන දේවල් මේ පැත්ත කර කරන ගතියත් ඒ වෙනුවට අපි මේ තණ්හාව දිගේ කියලා ඇති කරන මේ පරිශ්‍රණ අධ්‍යා බලනකොට මේකට සුද්ධ වශයෙන්ම කියන්නේ අනාහාරය පරිශ්‍රණ කියලා. විශේෂයෙන්ම අපි අද දිනුනයි සම්මත මේ සම්මත මේ බටහිර ලෝකයෙන් ආපු මේ නව මෙවලම් උපකරණ සියල්ලම පැහැදිලිවම කිසිසේත්ම මානව දයාවෙන් කරන ලද පරිශ්‍රණ වල ප්‍රතිඵල නෙවෙයි. ඒකේ කාන්තේම ආයුධ සොයා යාමේදී එහෙම නැත්නම් යුද පරිශ්‍රණ වලින් ලද දේවල්. වැඩියෙන්ම පරිශ්‍රණ වලින් වෛද්‍ය විද්‍යාවේ ලැබුණේ දෙවැනි ලෝක යුද්ධයේදී ඒ තරම්ම මිනිස්යා විසින් මිනිසෙක් හැපුවා හිතුවා විනාශ කරා. ඒව කරනකොට ඇති වෙච්ච විලෝපන වලින් දැනගත්ත මේ ශරීරය අහවල් තැනට හානි කරුවොත් අහවල් ලෙඩ එනවා මොලේ. අහවල් කෙරුවොත් කියලා සම්බන්ධතාව වැඩියෙන්ම ආවේ දෙවෙනි ලෝක යුද්ධයේ ඇති වෙච්ච යුද අපරාධ. ඒක තමයි පරිේෂණ උනේ ඇත්තටම. දැන් ඔය මෙඩිකල් රිසර්ච් ඉන්ස්ටිටියුට් වල කරන දේවල් නෙමෙයි. ඒකෙන් තමයි දැක්කේ මොලේ මේ මේ තැන් වල තලිච්චා පොඩි උච්චාම් පේන්නේ නැතුව යනවා, ඇහෙන්නේ නැතුව යනවා. ඒකෙන් තමයි තේරුම් ගත්තේ මොලේ ඇතුලේ වෙන මිනිහෙක් ඉන්නවා කියන්නේ. එවැනි අතපය ගන්නකොට සාමාන්‍ය ලෝකේ සාමාන්‍ය මනුස්සයෙක් අතපය කැඩෙනවා. ඒ තැන් වලට හානි වෙච්චාම පේන්නේ නැතුව යනවා. ඒ ඔක්කොම මැප් එක ඇඳගත්තේ ඔය අර බියස්නේ හරහා. ඉතින් ඒ දැනුම තමයි ඔය අවුරුදු 200 පුරාම අපි පතුරු ගගා පතුරු ගගා පෙන්න පෙන්න පෙන්න පෙන්න යන්නේ. ඒ නිසා ඒවට මේ සාපේක්ෂව ਸਰවඥාන්සේ ආර්ය පරිශන පෙළලා තියෙනවා. ආර්ය පරිශන සඳහා තණ්හාවක් ඕන. ඒක අපි ධම්ම තණ්හා කියලා කියනවා. ඉතින් ඒ නිසා මට හිතුණා මේ මේ ਸਰවඥාන්සේ මේ පෙන්නනේ තණ්හපච්චා තණ්හා පටිච්ච තණ්හාටපත් වෙලා පරිේශයෙන් පයනවා. ඒ නිසා අපි ළඟ කොයි වෙලාවක හරි ඒක නිකන් අපි මෙතෙක් ඉගෙනගත්ත, දිනු කරගත්ත භාෂා ශෛලියේ හැටියට මම දැන් මෙතන කියන එක පිළිබඳ යම් වෙලාවක අසන්තුෂ්ත ගතියක් ආවන අතෘප්ති කරගතියක් ආවන අනිවාර්යයෙන් මේ කියන්නේ තණ්හාව. තණ්හාවට අහු වෙන්නේ නැති එකම තැන තමයි මම දැන් මෙතන. ඒ නිසා ඒකට කම්මැලිකමයි ඇති වෙන්නේ. නීරසකමයි ඇති වෙන්නේ. ඉතින් නීරසකම හොඳම ලකුණක් වැඩේ හරි කියන්නේ. නමුත් අපේ පුරුදු මනස තර්ක මනස කරන්නේ ඒක එනකොටම ඒ වෙනකොට විකල්පයක් හොයන්න හදනවා ලස්සන රූපයක් වෙන්නන්න සත්‍යයක් ආන්න ගන්ධ රස පහස. ඉතින් ඒකෙන් මම කියන්න අදහස් කරන්නේ මේ මම දැන් මෙතන කියන ඒ චිත්තක්ෂණේ නැති හිත අපරාධකාරී හිතක් රාජ අපරාධ කරපු එකක් දඬුවම් කළ යුතු නමුත් නිකන් සංසන්දනයේ වශයෙන් ගන්න පුළුවන් ඒ විදිහට පරිේශන නොකරන චිත්තක්ෂණයක් තමයි මේ වර්තමාන මොහොත. ඒ නිසා ධර්මයේ නාමයෙන් ඉල්ලන්න පුළුවන් යම්ම චිත්තක්ෂණයක මේ මම දැන් මෙතන මොහොතට ආවනම් ආය තව දුරටත් පරිේශන කරන්න යන්න එපා. එයා දන්නවා ඊගාට කරන්න ඕන දේ. ඒක උපයලා ඉවරලා ඒක ඇතුළෙත් මම දැන් මොකද කරන්න ඕනෑ කියලා අහනකොට පේනවා මේ මේ සෘෂ්ණාවට ලැජ්ජ බය දෙක නැහැ කියන එක. අච්චර පිළිසුත්තන්ටත් ඇවිල්ලා ඊගාට මම මොකද කරන්න කියලා අහනවා. ඒකලෙල ඒකත් තව උපමට්ටම් කරගන්න බැරිද, දියුණු කරගන්න බැරිද කියලා අහන්නේ. ඒක කවදාකවත් මේ නිවන් සඳහා යන ආර්ය පරිශ්‍රණාව පරිශ්‍රණයක තියෙන තල්ලුවක් නෙමෙයි ඒක තනි කර කෙලස් තල්ලුවක්. ඉතින් අපිට ඒක උපයන්නත් ඕනේ. ඒ මම දැන් මුතන මෙතන කියන චිත්තක්ෂණ උපයන්නත් ඕනේ. ඊට පස්සේ ඒකට පහර දෙන වංචනිකව පහර දෙන, චපලව පහර දෙන මේ වංචනික ගති දිහා හොඳට බලන් ඉන්න ඕනේ. එවැනි චිත්තක්ෂණයට ආවට පස්සේ අපි එතන ඉන්න දෙන්නේ නැතුව කූඩල්ල කොට තිබ්බා වගේ පණින්න හදන්නේ කොහෙන්ද කියලා. ඒ කරන හැම පරිශ්‍රණයකටම හේතු වෙන්නේ තණ්හාව නිසා බණ කියනකොට සාමාන්‍යයෙන් කියනවා මේ විදිහට අරමුණකට හිත දාලා අරමුණ ගෙවන් කිරීමෙන් පස්සේ හෝ එහෙම නැත්නම් තමන් හදිසියේ එදිනදා වැඩ කරනකොට වරින් වර මේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණයට ආවට පස්සේ ඒක ආඩම්බර කරගන්න ඒ ගැන අහිංසක සතුටක් ලබන්න වෙන චිත්තක්ෂණයක රාගය තියනවාද කියලා බලන්න. වෙන චිත්තක්ෂණයක ද්වේෂය තියනවාද කියලා බලන්න. මෝහය තියනවාද කියලා බලන්න. තණ්හා මාන දිටි තියනවාද කියලා බලන්න. ඒ ඇති. ආයෙව දාගන්න ඕන කමක් නැත්තේ මේ ඊට වැඩිය හොඳ චිත්තක්ෂණයක් ඕනෙත් නැහැ ඒ චිත්තක්ෂණය නම් ඊට පස්සේ හරියට ගෙනියනවා යාගේ ධර්මතාවයට නමුත් ඒ නිසා මේ පරිේශන තෘෂ්ණාව පෙන්නකොට සරුවචනාංශේ සඳහන් කරලා තියෙන ඔය මම හිතන්නේ කසි භාරද්වාජ සූත්‍රයේ වෙන්න ඇති කොහොම සුත්ත නිපාතේ සූත්‍රයක කීප වලකම තියෙන සරුවචාන්සේ මේ දසමාර සේනාව කස්සක සූත්‍රය කියනවා මම හිතන්නේ. දසමාර සේනාව පෙන්නකොට කාමාතේ පටමා සේනා මාරයට කතා කරලා කියනවා ඔබ මේ අහිංසක මිනිස්සයෝ එහෙම නැත්නම් අහිංසක කියවට මේ පුතත්ඥය අල්ලන්නේ කාමයේ හරහා. ඒක තමයි පළවෙනිම බැටාලියන එක. කාමාතේ පටමා සේනා ဒုတိ ය අරති උච්චති දෙක තමයි අධි කුසලයට කම්මැලි වෙලා කම්මැලි වෙලා රාමක කුසල් දිගේ යන්න කතා කරන ගතිය. තතියං කුප්පිපාසා චතුත්තං තණ්හා. එතකොට අර කාමයි කියලා පළවෙනි සඳහන් කළා ආය හතරවෙනියට ආය තණ්හාවක් පෙන්වනවා. ඒ තණ්හාව පෙන්වන්නේ පරිේශන තෘෂ්ණාව මේ දැන් මදි තව හොයන්න ඕනි. තව දියුණු වෙන්න ඕනි. ආනේ තෘෂ්ණාව අපිට අධ්‍යාපනයේ හඳුන්වා දෙන්නත් හදන දීලා තියෙන අහිංසක එකක් කියන්නේ. ඒ අහිංසක තෘෂ්ණාව හරහා තමයි අපි ඒ නව දියුණුව සඳහා ඒ කටයුතු කරන්නේ. නමුත් සර්වඥාන්සේ මෙතෙන් සඳහන් කරනවා ඒක උප්පත්තියම අපිට එන්නේ ඒ පෘථග්ජනකමත් එක්කම එකක් තමයි නව තම නිපයන සඳහා හොය හොයා යන ඒ හොයනකොට ලස්සනම සෙල්ලම තමයි ඒ හොයන්නේ බාහිරින් ඒකයි ඒක තියෙන අනාර්ය ගතිය. ඒ වෙනුවට ඇතුළත හොයන එක ඇතුළත කියනවා නම් වෙන විදිහෙන් කියනවා නම් මේ අපේම ඇති වෙන වේදනාව ගැන හොයන එක, Tamanටම ඇති වෙන මේ තෘෂ්ණාව ගැන හොයන එක ඒක ආර්ය පරිශ්‍රය කරනවා. නමුත් ඔය කියන මාර්සේනාවේ තියෙන හතරවෙනි සේනාව කවදාකවත් එමෙ ඇතුළත හොයන එකක් නෙවෙයි බාහිර හොයන එකක්. ඒ නිසා තණ්හා පටිච්ච පරිේෂණ පරිේෂණ පටිච්ච ලාභෝ. ඉතින් මේ පරිේෂණ කරනකොට මේ පරිශන කරන කෙනාට ලාභ සත්කාර සම්මාන සිලෝක කියන මේ දේවල් ලැබෙන්න පටන් ගන්නවා. ඒක බොහෝ විට යොදන ශ්‍රමයට වැඩියෙන් ලැබෙනවා. ඇත්තටම යොදන ශ්‍රමයට වැඩියෙන් ලැබුණොත් විතරයි ඒකට ලාභය කියන්නේ. නැත්තම් ලාභයක් කියන්නේ නැත්තම් කියන්නේ අතේක අතින් අතින් කෑමක් කියලා. ඒ නිසා මේ ලාභේ ලැබෙන ස්වરૂප තමයි මනුෂ්‍යයා දිගට හොයා ගියේ ඒ ඒ ඒ ආර්ථික ක්‍රම බොහොම ජීවුණු ආර්ථික ක්‍රම විදියට දේශපාලන ක්‍රම බොහොම ජීවුණු දේශපාලන ක්‍රම විදියට සමාජ පද්ධති බොහොම ජීවුණු දේශපාලන පද්ධති හදලා ඒ ලාභ අඩු පරිශන කරස් ලාභ අඩු ලෝකෙ තුන්වෙනි ලෝකෙට දැම්මා පරිශන කළ ලාභ වැඩි වෙන ලෝකෙ පළවෙනි ලෝකෙට ආවිලා ඒගොල්ලෝ ගත්ත ඔක්කොම පරිපාලන ශක්තිය මේ මානවය මෙහෙවන්න අපේ විශ්වය හසුරවන්න ඒකට පොලිස් බලතල ගත්තා පැණි වෙලා තමයි දැන් අවුරුදු ගාණක් මේ ලෝකයේ මෙහෙවන්නේ මේ අහිංසකව ලද දෙයින් සතුටලා ජීවත් වෙන ABCD ආර්ථිකයේ තියෙන ආර්ථික සේරම බිම දාන. අර කඩාගෙන යන වැඩියෙන් ලාභ ලබන ආර්ථික දිගේ ගිහිල්ලා ඉතින් මිනිස්සු එන්නේ එන්නේ එන්නේ දැන් කියනවා ඒක දිගේ යනකොට පරිසරය කෙලසෙනවා කියන. ඒක දිගේ යනකොට ඕසෝන් ලේයර් එකේ ලොකු ලොකු හිල් හැදෙනවා කියන. ඒක කරගෙන යනකොට මේ උණුසුම් වෙනවායි කියන. විශ්ව උණුසුම් වෙනවයි කියලා. ඒ ගස් කොළන් අඩු වෙනවයි කියලා ඒක ලස්සන වැඩේ වෙලා තියෙන මේක මේ මෝගේ වහලාම හොයාගත්තට නතර කරන්න බෑ. හොයාගෙන රජයට දෙනකොට විස්තර කරලා දෙනකොට ඒ රජයේ මොනම જાති කියනවා මේ එකක්වත් පිළිගන්නෙත් නැහැ ඒ එකක්වත් නතර කරන්න කිසිම පියවරක් ගන්න. ඒ තරමටම මෝහණීයයි. ඒ ලැබෙන ලාභ සත්කාර නිසා මේ පොළවේ තියෙන ගැඹුරු තියෙන ලෝහ පුළුවන් තරම් අදින උඩට. තෙල් පුළුවන් තරම් අදින උඩට. එල කිලෝරක් නෑ යනවා එහාට යනවා මෙහාට යනවා අරව හදනවා මෙව හදනවා. ඒක ලියවලා අර සංකලනේ වෙනස් කරනවා. වෙනස් කරුවට පස්සේ ඉතින් අර নানা ආකාර ටොනාඩෝ ආවා කියයි, කැතරිනාවා කියයි. ඉතින් කඩ ආගෙන යනවා කවදාකවත් නැති සුනාමි එනවා. নানা ප්‍රකාර විකාර වෙනවා. ප්‍රශ්න තියෙන්නේ මාවට කවදාකවත් ඒ කිසිම කෙනෙකුට අර ආපු ගැම්මේ Java නිසා නතර කරගන්න බෑ. අර අර ඒ ප්‍රතිපත්ති තීන්දුව ගන්න සුළු දිනාගේ ඒ අත්නෝමතික තීන්දුව නිසා සියලු ජනතාවට සමෝසෙ බෙදෙනවා. දුක බෙදෙනවා. ඒ නිසා අතිම අසාධාරණයක් ඔය මේ දැනන තියෙන ආර්ථික ක්‍රමය හරහා තියෙන එකේ ඇති ධනය ඇති 10ක් විතර දෙනා මුළු ලෝකයේ සියලු ධනෙන් 90ක් පරිහරණය කරනවා. ඉතුරු 90ම අර ඉතුරු වෙච්ච 110 තමයි බෙදාගෙන කන්නේ උලා කකා ජීවත් වෙනවා. කදාකත් ඒ බලය තියෙන ධනෙ තියෙන කිසිම කෙනෙක් සම විදියට සම ජීවිතතාවය කියලා සර්වඥාන්සේ පෙන්වපෙකට කැමතියි. ඒ ගැන කතා කරනකොටත් කැමති නෑ. ඒගොල්ලෝ කියන්නේ ඒ ඇති කෙනාතේ තමයි ඔක්කොම තියෙන්නේ. ඒ නැති මනුස්සයාට ඒක ගැන කතා කරන්න දෙයක්. ඉතින් ඒ ලාභ සත්කාර ක්‍රමය හරහා යන ආර්ථිකයකට අපි මේ දැන් නම් ඉන්න ඕස්ට්‍රේලියාව තමයි. නමුත් ලංකාව වගේ රටක් වුණත් සීඝ්‍රයෙන් අඹාගෙන යනවා. වැඩි වැඩියෙන් ලාභ ලැබෙන ක්‍රමවලට සීඝ්‍රයෙන් අඹාගෙන යනවා. ඒකෙදී අපිට කෘෂි කර්මයේදී පෙන්නපු එක නිදර්ශනයක් තමයි මේ යූරියා කියන පොහොර හොයාගත්තට පස්සේ සල්ලි සියලු මිනිස්සු පුළුවන් තරම් ඒ යූරියා දාලා තම තමන්ගේ භෝග වැඩි කරගන්න පටන් අරගත්තා. ඉතින් අපේ රටට උනේ යූරියා ගන්න සල්ලි නැහැ. ඒ නිසා අපිට දාගන්න බැරි වුණා. දාපු දාපු කට්ටියට උනේ මොකද්ද? ඒ පොළවේ ජලයේ තියෙන වතුරේ යූරියා 5 මිලියන් ප්‍රමාණය අංශ ප්‍රමාණය 300ට වැඩි වෙච්ච ගමයේ කෘෂි කර්මය කරගන්න බැරුව යනවා. දැන් එතකොට ඇමරිකාවේ තියෙන වීට් බෙල්ට් එක කියලා තිබුණ සම්පූර්ණ වීට් අනුරේ සම්පූර්ණයෙන්ම දැන් ඩස්ට් බෙල් එකක් කියලා තියෙනවා. ලංකාවෙත් යාපනයට කියලා බැලුවොත් කොහොමකට වැඩිය යූරියා දාලා ඒ ජලයේ මෙහිට මෙච්චර ප්‍රමාණයට වැඩිය යූරියා තියෙන නිසා කුෂ්කර්ම භාවය නැතිලා යන. අපිට අර නැති බැරිකම නිසා ලංකාවේ අනික් කැලලට යන්නම් පස ඉතුරු. යූරියා දාන්න හම්බුනේ නැහැ. හම්බුනා නම් අපිත් දාන්න. තාලේ එකක් විනාශ කරගන්න. ආනේ විදිහට මේ ලාභේ හම්බ වෙන පටන් අතර අතර පස්සේ ඒ පරිශන සුස්නාව නිසා ලාභ සත්කාර සම්මාන සිලෝක විශය ඒකෙදි වෙනම සංයුත්ත නිකාය කොටසක් තියෙනවා ලාභ සත්කාර සම්මාන සිලෝ සංයුත්තේ කියලා ඒකදී සරුවචනා සඳහන් දාරුණෝ බික්ක වේ ලාභ සත්කාරෝ ලාභ සත්කේ තාමත්ම දරුණේ මහණෙනි ලාභ අඤ්ඤෝයි බික්ක වේ ලාභ සත්කාරෝ අඤ්ඤෝයි නිබ්බාන ගාමිනී ප්‍රතිපදා නිවන් ගාමී ප්‍රතිපදාවත් ලාභ සත්කාර දෙක සම්පූර්ණ දෙකක් ලාභ සත්කාරයෙන් උතුරු දිහාට යනවා නම් නිවන තියෙන්නේ දකුණේ ඒ තරමටම ලාභ සත්කාර વિશે මනුෂ්‍යයාට අනාත් අනන්ත ප්‍රමාණ දුක් ඇති කරන අතර නිවන් පිට වලහන්. ඒක නිසා මේක අර මේ ජන විඥාන නැත්නම් සමාජගත ආකල්ප දිහා බලනකොට මේවා ගැන කතා කරලා අපිට මේ විසම චක්‍රයෙන් ගැලවෙන්න පුළුවන්ද කියන එක සාධාරණ ප්‍රශ්නයක්. අපි එක එක්කෙනෙකුට අපේ දරුවෝ මේකෙන් බේර ගන්න පුළුවන් වෙයිද? අපේ සමාජය මේකෙන් බේර ගන්න පුළුවන් වෙයිද? එහෙම නැත්නම් මේ යන රැල්ලේ ඉතින් අපිත් මේකට අහු වෙනවද කියලා එතකොට නිකන් හරි මේ හෙන ගහච්ච දොම් පිටිනියක් වගේ හිතෙන්නේ ලෝකෙ දිහා බලනකොට යන රැල්ල එහෙමමයි ඉතින් ඒක නිසා මේවා ගැන බලනකොට නිකන් හිතනවා නිකන් නාස්තික කතාවක් තේරුමක් ඇති වැඩක් නෙවෙයි මොකද අපිට මේකේ මේ කලහක්ක් වෙනස් කලහක්ක් නෑ වගේ නමුත් අර මුලින් පටන් ගත්තේ තණ්හාව නිසා මේ සියල්ලට හේතු වෙන්නේ සමාජගත ඒ ඒ පරිහානියට හෝ තමන්ගේ චිත්ත સંතානෙ එක්ක චෛතසිකය. තණ්හාව. එනිසා මේක දැනගෙන මේ රටේ ලෝකයේ ජනගහනයේ 99.9999999ක් මේකෙ දිගේ ගියා. මේ ਸਰවචනanse කියන දේ හරිනම් තමන්ට තියෙන තමන්ගේ තණ්හාව පාලනය කරගන්න. තමන්ගේ තණ්හාව පුළුවන් තරම් අඩු කරගන්නයි ඒකයි මම අර සන්දර්භයේ ඉස්සරහින් තිබ්බේ මේ ලද දෙයින් සතුට වීම සන්තුෂ්ටි භාවය සන්තුෂ්ටිකර බව මේ වර්තමාන චිත්තක්ෂණයේ තියෙන මේ පිරිච්ඡ ගතිය මේ නහය මුල අස්පනා පිට තියෙන මේකේ පිරිච්ඡ ගතිය යන අපි පුළුවන් තරම් උත්සාහ කළොත් සාමාන්‍ය මට්ටමකින් වෙනදාට වැඩි එන්නේ එන්නේ එන්නේ ඒ සන්තුෂ්ටිකර සම්පත්තිකර தත්වයට යන්න අපි අර විශාල සමාජගත මේ මේ පිළිකාවට අපි යම් ප්‍රමාණයක සෞත්‍රයක් දුන්නා වෙනවා. ඒ මොකද මේක ආත්මවාදීව කවුරු හරි කරන දෙයක් විදිහට නෙමෙයි සරුවචන සීරාන් දෙන්නේ තණ්හාපච්චා පරිේෂණම් පරිේෂණම් පරිේෂණ පච්චා ලාභෝ ඒ වගේම ලාභපච්චා විනිශ්චය ලාභයක් ඇති වෙච්ච ගමන් දැන් හොරු කට්ටියක් එකතු වෙලා කොහමද විශාල ගියක් බින්දර පස්සේ ඒගොල්ලෝ කියන්නේ ඔක්කොම සමගිව ගිහිල්ලා අර ගේ බින්දලා බඩු ටික ගන්නවා. බඩු අරගෙන පිටියකට ඇවිල්ලා බෙදා ගන්න ගිය ගමන් හොරු රණ්ඩු. කාටද ලොකු කෑල්ලයක්. ඉතින් එතනදී අර ලොක්කා ඒ විනිශ්චය අතර ගත්තට වැඩ කරන උන් කියන ලොක්කා ගියෙත් නෑ ෆීල්ඩ් එකට අපි තමයි බඩු ගෙනාවේ දැන් ආපුවාම ඔන්න බලන්න බෙදෙන හැටි කියලා හොරු ගොඩක් අහුවෙන්න ඕන නැතනදී. ඒගොල්ලෝ එතෙන්දී කැම්බැල්ලේ පටන් ගත්තාම බාලානින්න මිනිහෙකුට තේරෙනවා අර කපුටන්ඩ බත් දුන්නා වගේ එහෙම නැත්නම් අර සංගරාජ ඇද්දරු අහඹුරුවන්ගේ බලු දානවා. කෑම කන්නේ කාකොට වැටෙනවා. ඒ නිසා ලාභ හම්බෙච්ච හැම තැනකම විනිශ්චයක් ඇවිල්ලා තියෙනවා. කෙනෙකුට Tamanට ලාභයක් හම්බුණත් ඒ කෙනාට දැන් අපි වාගේ අර ආගමික ධාර්මික පරිසරයක හැදිච්ච කෙනෙකුට එක පැත්තකින් මතුවෙන්න පටන් අර ගන්නවා මේ වස්තුව ලැබීම ධාර්මිකද මට හොඳ පැත්තට යයිද එහෙම නැත්නම් මට අර තිබුණු පදනම දෙදලා දාලා මම මේ පොහසත් මට්ටමට යන්න කියලා මගේ මූලික ඒ සමාජික සංස්කෘතික වටිනාකම් අඩු වෙයිද කියලා ඇතුළතත් විනිශ්චයකට යන්න වෙනවා මොකද අපි අලුත් ජන සමාජයකට විවෘත වෙනවා ඒ මම වැඩ කරපු කම්පැනි ඒ ලොක්කා සුද්දෙක් ඉතියා කියනවා අපේ පවුලේ අපි බොහෝම මහන්සියෙන් හම්බ කරගත්ත මිනිස්සෙක් මම ඉස්කෝලේ ලාපුවම හරක් 12 දෙනෙකුට කිරි දෝන්න ඕනේ උණ්ඩ කෑම හදන්න ඕනේ කෑම කනකොල කපන්න ඕනේ ඉතින් අපේ තාත්තා ඒ ටික මට බාර දීලා තිබුණේ ඉතින් මමත් ඒ මේ ඉස්කෝලේ 10 වෙනි පන්ති වගේ ඉන්නකොට ඉස්කෝලේ තිබුණු තරඟ විභාගයකදී මේ ක්‍රීඩා තරඟයකදී දිවීම් තරඟයකට ඉදිරිපත් වෙන්න කියලා තාත්තට කිව්වලු මට ස්පයික්ස් දෙකක් කරන් දෙන්න කියලා දුවන්න තාන අර උල් සපත්තු කොට්ටමක් සත්‍යකල් බෑ බෑ තරග කරනකොට බෑඹ දිනුවොත් පච්චරන් දෙන්න හැකියාව පෙන්නුවොත් තරන් දෙන්න කියලා. එහෙම රන් දෙන්න බෑ. එහෙම අපිට එහෙම සල්ලි නෑ. උඹට උඹ හැකියාව පෙන්නුවොත් ඉස්කෝලේ මේ මේ නිවාසාන්තර සමගියේ දිස්ත්‍රික්ක මට්ටමට යන්න මම අරන් දෙන්නම් කියලා. ඉතින් ඒ මාස තාමත් ඒ ගති තියෙනවා. ඉතින් එයා කියනවා මට වෙච්ච වැරද්ද මම ඊට පස්සේ කම්පැනියක් පටන් ගත්තා අපි එකක් පටන් ගත්තා ඒ කම්පැනි ඉතාලම ඉහළ මට්ටමට ආවට පස්සේ ඒ මට්ටමේ ගෑනු කෙනෙක් බැඳලා ඉවරයි. එදයින් ඉවරයි. ඒ ඒ මිනිසයා තන්නේ කර පවුලේ අගයන් ආඩමරය මොනවක්වත් දන්නේ නැතුව එයා මොනම ආට්ටමක ජීවත් වෙන්න හදනකොට මේ මිනිසයාට හරි හිරම තදයක් උනේ. ලොකු ළමයි දෙන්නෙක් කියනවා දික්කසාරව. එසේ තාමත් කනගාට වෙනවා මං ගත්ත තීන්දුව වැරදි අපේ පවුලට ගැළපෙන කෙනෙක් නෙවෙයි හම්බුනේ මොකද මම හම්බ කරුවට පස්සේ ඒ සල්ලි තියෙන මට්ටමින් තමයි විවාහකට ඉත්තු උනේ. ඒ විනිශ්චය එහෙම වෙනකොටත් අපි ගිහලා තාමත් අර ගමේ ඔය අපි කියන විදිහේ සාමාන්‍ය ගැමි කෙල්ලෙක් බඳිනවාද? එහෙම නැත්නම් ෆුල් පොලිෂ් එකක් ගන්නවද කියන ගහම ඉතින් ඔක්කොම කවුද කියන්නේ නිකන් දෙන එක මොකද? ඔය ඇත්තටම ලෝකේ සල්ලිත් එක දෙන එකම බඩු ඔච්චරනේ. ඒක වැඩි සල්ලියක් දෙන එකක් එක ගන්න ගියාම ඉතින් කවුද නැහැ කියන්නේ. ඒ ඒ විනිශ්චයේදී කවුරු හරි ගිහිල්ලා කියයිද ටිකක් හම්බ වෙන්නේ ඔය ගමේ නිකන් දුප්පත් කෙල්ලෙක් බඳපන් කියලා. මම නිදර්ශනයකට කියන්නේ මගේ නිදර්ශන ටිකක් පුරුෂ ප්‍රධානයි. ඒක තමයි අනුකම්පා කරන්න මම දන්නේ ටික මම කියන්නේ. කොයි දෙයකට ගියත් අපි කඩේකට ගිහලා බඩුවක් ගන්න ගියාම ඒ ලාභ හම්බුණාට පස්සේ අපේ ඒ වැඩ කටයුතු අය මොකුත් නෑ ඔය අනුරාධපුර පොළොන්නරුවේ ඒ මිනිස්සු පළවෙනි ඵලයෙන් අස්සන්න නෙලපුවාම අස්සද්දපු ගමන් ඉඩම් පුදුමාකාර විදියට වී අස්සන්න සමාට අක්කර අක්කරයකට බුසල් 200 300 හම්බ වෙනවා. ඒ මනුස්සයා සල්ලි මොනවාද මේ වී විකුණලා එනකොට සිගරට් පැට් එක අරගෙන සිගරට් පැට් එක පත්තු කරන්න පුච්චන්නේ රුපියල් 10 කොලේ. රුපියල් 10 කොලේ පත්තු කළා තමයි සිගරට් පත්තු කරන්නේ. හුද්දට බොනවා මොනවක් කරන්න ඉතින් එදාට අර ටික දවසයි යන්නේ ආයෙත් අර කඩේට ගිහිල්ලා ණයට අරගෙන තමයි කන්නේ. ඒ ලාභ හම්බුනාට පස්සේ මිනිස්සුන්ට වෙන වැඩේ එහෙම නැත්නම් අර සාමාන්‍ය ක්‍රමයේ ඉන්න දෙක අතර මේ වෙස්පරලිය ඒක තණ්හාව කියලා පේන්නේ නමුත් මේ සමාජගත තියෙන සිද්ධි අරගෙන බලනකොට ඒ විනිශ්චය හරියම අන්ධකාරයි. හරියම අත්නොමතිකයි. හරියට ඒ වෙලාවට ගැලපෙන එකක් මිසක් කාලය හැටිය දේශයේ හැටියට කල්පනා ගන්න විනිශ්චයක් නෙවෙයි. ඒ විනිශ්චයේදී තමන්ගේ අර පුහුදුන් කාම ආශාව ඉෂ්ට කර ගැනීමට චන්ද රාග ඉෂ්ට කර ගැනීමට හිතන මේ தත්වෙන්ට හැමදම තියෙනවා කියන. ඒ නිසා ඒ විනිශ්චය හැම වෙලාවෙම චන්ද රාගයට එහෙම නැත්නම් තමන්ගේ තණ්හා මාන දිට්ටි වඩන මේ ලැබිච්ච දේ මට සදාකාලිකයි හැමදාම තියෙනවායි කියලා කවුරු හරිලා කිව්වොත් එහෙම නෙවෙයි ඕවා හම්බුනට ඔක මෙච්චර ගණකද දැම්පත් කරපන් එහෙම කියන්නේ ඒ කිසි දෙයක් අහන්න කැමති වෙන්නේ. ඒ නිසා මේ මිනිස්සයා මේ විනිශ්චය පදනම් කරගෙන ඡන්ද රාගයක් ඇති කර ගන්නවා කියලා බුදුජානසේ සඳහන් කරනවා. ඊට පස්සේ මේ ඇති කරගත්ත විනිශ්චය කරලා Taman ඒ තෝරාගත්ත ඡන්ද රාගයෙන් හොයාගත්ත දෙයට දැස ගැනීමක් මගේ කියා ගැනීමක් මගේ ලේ මහන්සිය මගේ දාඩි මහන්සියෙන් හම්බුනේ කියලා අජෝසනය කියලා ඒකට බැස ගැනීමක් මේ මිනිස්සයා කරගන්නවා. එතකොට කවුරක්වත් ඇවිල්ලා උපදෙස් දෙන්න ගියත් අම්මලා තාත්තලා දෙන්න ගියත් කවුරු ගියත් එයා කියන්නේ නෑ ඒගොල්ලන්ට තේරෙන්නේ නෑ මේවා. මට විතරයි තේරෙන්නේ. ඒකයි මට මේ ලාභය හම්බුනේ. ඒ නිසා මම මේ විනිශ්චය ගන්නවා කියලා ඒ හම්බ කරගත්ත දෙයට බැසගෙන බලවත් සටහනක් ඇති කරගන්නවා. මේක අපේ પરම්පරාවේ කවුරක්වත් මේ වැඩක් කරන්නේ මම තමයි මේ වැඩේ කරේ. ඒ නිසා මේ ජයග්‍රහණය, මේ ලාභය, මේ සත්කාරය, මේ தත්ත්වය මගේ කියලා ඒකට ඒක තමන්ගේ තත්ත්වේ නියෝජනය කරන දෙයක් විදිහට ඒකට කියන්නේ අජෝසනය කියලා. ඒ අජෝසනස් එක දැඩිශේ අල්ල ගන්න හදනවා. හැමදාම මේ தත්ත්වේ මට නඩත්තු කරන්න පුළුවන්. මට මේ විදිහටම පරිශන කරන්න පුළුවන්. මට හැමදාම මේ වගේ ලාභ හම්බ වෙනවයි කියලා. ඒ ඇති වෙච්ච தত্ত্বය දැඩි කරලා අල්ල ගන්නවා අපි සාමාන්‍යයෙන් ඔය පරිග්‍රහ කියන වචනේ බොහොම සමානයි උපාදාන කියන වචනේත් එක්ක මිරිකලා අල්ල ගන්න ගතියක් තියෙනවා මේ අල්ලගන්නේ සාමාන්‍යයෙන් බාහිරේ තියෙන මේ පටවිය අපෝතේජෝ වලින් හැදිච්ච එහෙම නැත්නම් මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන දේවල් ඒ වගේම නම්බුනාම ඒ ඒ තාන්න මාන්න වගේ දේවල් දැඩි කරලා අල්ල ගන්නවා. ඒ අල්ල ගැනීම නිසා උඟාවක් වෙන්නේ මොකක්ද අර පරණ යාළුවෝ එහෙම නැත්නම් අර පටන් ගත්ත කාලේ හිටපු කට්ටියට කිට්ටු කරගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. ඒ නිසා මේ පරිග්‍රහ දැඩි කර අල්ලා ගැනීම ඒ මනුස්සයාට අපි කියන්නේ අඳිනවා කිය. අලුත් තාලෙට අඳිනවාට පරණ පුරුද්දව මතක නැතුව පරිග්‍රහ කරන්න ගන්නවා. ඒ නිසා යාට හිතෙනවා දැන් මම මේ ඉන්න මට්ටමට මගේ පරණ යාළුවොත් එක්ක පරණ කට්ටියත් එක්ක ඉන්න බෑ. ඒගොල්ලන්ට මට වගේ කාර් එකක් නැහැ. මට වගේ ඇඳුම් නැහැ. ඒ නිසා ඒගොල්ලෝ ආවොත් මට මේක දෙන්න වෙයි. ඒගොල්ලෝ આવොත් මට ණයට ඉල්ලයි. ඒ නිසා මච්චරිය පටන් අර ගන්නවා. මසුරුකම තම සතු සස්තුව තම සතු සැපසනීප අයහා සමග සාධාරණව දකින්න කැමතියි. මසුරුකමක් අට ගන්නවා. ඉතින් මේ මසුරුකම ගොඩාක් හදා බෙදාගන්නේ Tamanට එතෙන්ට එනකන් උදව් කරපු අයට තමයි. ඒගොල්ලන්ට ඒගොල්ලෝ එනකොට කරදරයක් පාදාවක් කොහොම හරි ණයක් ගන්න එන කෙනෙක් වගේලු පේන්නේ. එනිසා ඒගොල්ලන්ගේ පැත්තකටලා මෙයා ඇසුරු කරන්නේ අර ඒ Tamanගේ මට්ටමේ අය විතරයි. ඒ නිසා ආරාය වෙනුවෙන් විශාල මසුරුකමක් ඒ පුද්ගලයා එන්න පටන් අර ගන්නවා. මේ මසුරුකම නිසා එයාට තමන්ගේ වස්තුවට තමන්ගේ නිලතලවලට සුවිශේෂී ආරක්ෂාවක් සපයන්න වෙන බව මච්චරියපච්ච මච්චරියම් පටිච්ච ආරක්ෂෝ එයාට ආරක්ෂාව පිළිබඳව කරුණු මතක් වෙන පටන් ගන්නවා. ඉතින් එතන තමයි ඒ ආරක්ෂාව මෙතෙක්කල් සාමාන්‍ය කෙනෙක් එක්ක හදා බෙදාගෙන හිටපු මිනිස්සයා පුදුමාකාර විදිහේ මේ ආරක්ෂාව පිළිබඳ කල්පනා කරන්න පටන් අරගත්තට පස්සේ ආරක්ෂාධිකරණම් මේ ආරක්ෂාව කියන දේ පදනම් කරගෙන ඒ මිනිස්සයා මේක ඇල්ලුවොත් මේකට අත තිබ්බොත් මේකට සැලසුම් කෙරුවොත් අසවල් දඬුවම කරන්න ඕනේ. අසවල් කැත්තෙන් කොටන්න ඕනේ, පිටුවක්කම් වෙලි තියන්න ඕනේ කියලා එයාම සකස් කර ගන්නවා සත්ත්ව දාන, දණ්ඩ දාන. ඒ අනුව දිගට කලහ ඒ කියන්නේ පුදුම බයකින් ජීවත් වෙන ඊට පස්සේ. එන හැම කෙනෙක්ම දකින්නේ මේ වස්තු කඩා ගන්න නිසා යා කලාකාරී එහෙම නැත්නම් ඔලොමල කෙනෙක් වාට වෙනවා විග්ඝහ කියලා කියන්නේ උපවාස කරන වට්ටමට යනවා විවාද කරනවා කලා විග්ඝහ විවාද තුවන් තුවන් පේසින්යන් තෝ තෝ වරපල කියලා කියන්න පුරුදු වෙනවා මුසාබස් කියන්න පුරුදු වෙනවා බොරු කියන්න පුරුදු වෙනවා ලෝකේ තියෙන ඔක්කොම අකුසල කර්ම ටික වෙනවයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා ඒ නිසා මේ තණ්හාව නිසා මේ ඇති කරන මේ රැල්ල දිහා බලන්ද මං හිතන්නේ අද කාලේ විතර හොඳ කාලයක් ආයෙත් ඇති කියලා. අද ඒවට ඇති වෙන්න ගොජතාන තොරතුරු තියෙනවා. ගොජතාන නිදර්ශන තියෙනවා. නමුත් ඒ ත්‍රිපිටකය බලනකොට මේක එදා ඉඳලම තිබුණු විෂම චක්‍රය. ඒක එදා අද විතරක් වෙච්ච එකක් නෙවෙයි. ඒක නිසාම සරුවචන් වහන්සේ සඳහන් කරලා තියෙනවා මේ භික්ෂු ශාසනය නැත්තම් අපේ බුද්ධ ශාසනය ගැන කතා කරනකොට ඒ ආසවට්ටාණීය ධර්ම වගේ මේ ශාසනයේ ගිහිල්ලා එක තැනකදී ටැග් ගහන්න පටන් ගන්නවා. ඉදිරියට යන්නේ නැහැ. ඒ ආසවට්ටාණීය ධර්ම ගැන කතා කරනකොට කියන්නේ මේ ලාභ සත්කාර වැඩි වීම. බහුසුත භාවය වැඩි වීම. තමන්ගේ වස් ගන්න වැඩි වීම. අනුගමනය කරන ගෝල බාල පිරිස වැඩි වීම. මේ ඇති ඒක නිසා මේ මෑතකදී ਸਰවචනාංශයේ ඉන්න කාලෙම කරපු කතාවක් තියෙනවා. ඒකට සම්බන්ධව ඒ මාරයා ඉස්සල්ලා බණ භාවනා කරන සංඝයාට කරදර කරන්න පටන් ගත්තලු. කර්ණිමෙච්ච සූත්‍ර වගේ අනුපුරු ශබ්ද, නපුරු ගන්ධ දීලා ඊට පස්සේ ਸਰවචනාංශයේ බොහොම ඒකට බොහොම අහිංසක ක්‍රම කියලා දුන්නා. ඒවත් එක ගැටෙන්න යන්න බෑ. උඹලා මෛත්‍රී කරපල්ලා. එතකොට තත්ත්ව හරියයි කියලා. ඒ නිසා මාර්යා ඒ විදිහට දඬුවම් කරලා බලලා හැම එකටම සරුවච්චන් ආංශයකට ප්‍රතිඋත්තරයක් දීලා තියෙනවා. ඔබ අහිංසක ඊට පස්සේ මාර්යා කරලා තියෙන්නේ ලාභ සත්කාර වැඩි කරලා. එදායින් ඉවරයි. ලාභ සත්කාර දීපු ගමන් ආය මොන කරන්න කායවත් උපදේශ ආන්නෙත් නෑ. ඒ මනුස්සයා එක්ක ආගෙන යනවා. ඒ සමේ මෑත කාලෙදී මෑත මම මම අවුරුදු 30ක විතර වගේ ඒක නිසා සමාජගත දර්ශන දිහා බලන ඉන්නවා. අපේ දක්ෂ ස්වාමීන් වහන්සේලාට මොකද වෙන්නේ කියලා. යමකට හැකියාවක් තියෙන ස්වාමීන් වහන්සේලා ඔය කියන ලාභ සත්කාර ප්‍රසිද්ධිය වැඩි වෙච්ච ගමන් නිකන් එකපාරට මොනවද කියන්නේ යුද්ධදී කියන වෙදිකාලප්තු මේ මලමිනිය හම්බුනේ නැත්නම් අතුරුදහන් වුණා කියලා කියන්නේ. ඉතින් අතුරුදහන් වෙච්ච ලයිස්ට් තියෙන වැදගත් ස්වාමීන්වහන්සේලා ඔක්කොම අතුරුදහන් වෙලා තියෙන මොන වුණත් දන්නේ. කොහෙන් ආවද මොන වුණත් දන්නේ. නිසා මේ ළඟදී මම දැක්ක බුදුසරණ පත්‍රයේ වෙනම ලයිස්ට් එකක් හදලා තියෙනවා. ඉස්සරහට අතුරුදහන් වෙන්න ඉන්න කට්ටියගේ ලයිස්ට් එක. ඒ කියන්න පුළුවන්. මොකද මේ පාරේ යන්න පටන් ගත්තොත් මේ ලාභේ සත්කාරය සම්මාන සිලෝකෙදී ඒ එක පාඩ නම් අහස්කුරු උඩ ගියා වගේ ඩෝංගා නෙවෙයි. ඉතින් එදා ඉඳලම තිබිලා තියෙනවා මේ ලාභ සත්කාර વિષය පිළිබඳව භයානකම ඒ නිසාම සරුවචනාංශේ දේශනා කරලා තියෙනවා ඒ ලාභ සත්කාර සම්මාන සිලෝක කියන මේ සංවිතනිකාය කොටස අනේ ඒකම මේ අලලා පෙහිටපු තේමානන්ද ස්වාමීන් වහන්සේ පොතක් ලිව්වා ලාභ සත්කාර සම්මාන සිලෝක් කියලා පොතක්. මේ ළඟදී මම මොකද්ද බණකට සූදානම් වෙලා ඒක බලනකොට කියනකොට බුදුම හිතෙනවා. ලාභ සත්කාර වැඩි වෙච්චාම රහතන් වහන්සේ නමකුණක් පිළිහිනවා කියලා කියනවා. ඒ කියවපු ගමන් ඔක්කොම නතර කරලා බලන්න හිතනවා මොකද්ද මේ කියන්නේ කියලා. ලාභ සත්කාර වැඩි වෙලා රාජරාජ අමාත්‍ය තිත්‍ය තිත්‍ය ශාවක මිච්ඡාමත්‍යත් එක්ක වැඩිපුර ඇසුරට ගියොත් රහතන් වහන්සේ නමක් වුණා පිළිනවා කියන්නේ. මේක කේමනන්ද ස්වාමීන් වහන්සේ අර පොතේ පොතට උද්දృత කරලා තිබුණා. ඉතින් මොනම කෙනෙක්වත් ඇහුවට පිළිගන්නේ නැහැ. එහෙම රහත් භාවය කියලා කියන්නේ ආපහු වෙන එකක් නෙවෙයි කියලා. නමුත් ඒක මට මතක නැහැ මොකද්ද සූත්‍රය කියලා ඒක පැහැදිලිවම සඳහන් කරනවා. ඒකෙදී සරුවචාන්සේ සඳහන් කරලා තියෙනවා මේ රහතන් වහන්සේ නමකට ditta ධම්ම සුඛ විහරණය කියලා එකක් හම්බ වෙනවා. ඒ වගේම ඇති හැටි දැකීම කියලා තවත් ඒ කියන්නේ කන්නාඩ දෙකක් වගේ දෙකක් හම්බ වෙනවා. එකක් තමයි ditta ධම්ම සුඛ විහරණය ඔගිය තනක විවේකයෙන් හටගත් ආ වූ ප්‍රීති සුඛයෙන් රස කරන්න පුළුවන් ගතිය. අනිත් එක තමයි ඇතිදී ඇති හැටිය දැකීම. ඒකදී කියලා කියනවා මේ ditta ධම්ම සුඛ විහරණය කියන එක ලාභ සත්කාර හරහා නැති වෙනවා. ඇත්ත ඇති හැටියට දකින විපස්සනා ඥාන එහෙම නැත්නම් කියනවා නම් ප්‍රඥා විමුක්තියට මොකුත් වෙන්නේ නැහැ. මේ චේතෝ විමුක්තිය කියන ගන්න එකට රහතුණාට පස්සේ වුණත් වැඩි පිරිසත් එක්ක ඇසුරු කිරීම ලාභ සත්කාරත් එක්ක ඇසුරු කරන්න කිව්වොත් එකක් පිළිගන්න. ඒ තරමටම දරුණුයි. ඉතින් ඒක නිසා මේ ලාභ සත්කාර කියලා කියනවා මේක විදිහට තණ්හා පටිච්ච පරිේෂණ පරිේෂණ පටිච්ච තණ්හා ලාභෝ. අපි පරිේෂණ කරන ගතිය. ඒ පරිේෂණ කරන ගතිය නිසා ලාභ ලැබෙනවා. එච්චරම තමයි ඒකට දෙන්න දෙන දඬුවම. ඒ ලාභ ලැබෙනකොට Tamanට තමන්ගේ සීමාව මතක තියෙනවා. ඒක නිසා ਸਰවඥාන්සේ මේකට ප්‍රතිනිධියක් විදිහට මේ මේ විසට මේ විෂර ප්‍රතිනිධියක් විදිහට දේශනා කරපු සූත්‍රයක් තමයි ඔය අරියවංශ සූත්‍ර දේශනාව. ඒකෙදී සර්වචනාංශයේ දේශනාව කරන්න ඉස්සර වෙලා අරියවංශ සූත්‍ර දේශනාව කරන්න ඉස්සෙල්ලම ඒ ඒ සූත්‍රය පිළිබඳ වර්ණනා කිරීමක් කරනවා. ගාත මේ පද 8කින් 9කින් දැන් සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්න ඉස්සෙල්ලා පද 7කින් වර්ණනා කරනවා. ඒකත් වැඩි වර්ණාවක් කරනවා මේ ඒ ආරිවංශ සූත්‍රයේ අග්ගඤ්ඤා රත්ත්‍ඤ්ඤා වංශඤ්ඤා පෝරාණා අසංකින්නා අසංකින්න පුබ්බාන සංකීති නසංකී ඉසන්ති අපපතිකුට්ටේ සමනේ බ්‍රාහ්මණේ විඤ්ඤුහි කියලා මහණි මම මේ ආරිවංශ ප්‍රතිපදා විතර අග්ග වූ චිර රාත්‍රඥ වූ පැරණි වූ වෙන මොනම ප්‍රතිපදාවක්වත් මම දකින්නේ ඒක කවදාකවත් කාටවත් මේක සංකර කරන්න බෑ අනිත් පැත්තට කියන්නේ ගියොත් ඒ ආර්ය වංශ ප්‍රතිපදාව සංකර කරන්න යන කෙනා සංකර වෙනවා මිසක් ප්‍රතිපදාවට මුකුත් වෙන්නේ අසංකීර්ණ පුබ්බා මට මතක ඇති කාලයක බුද්ධ ශාසනවල කවදාකවත් මේක සංකීර්ණ වෙලත් නැහැ නසංකීයත්ති නසංකී ඉස්සන්ති මත්තට පහල නම් ගෞතම මෛත්‍රී බුද්ධ ශාසනත් ඒක සංකර වෙන්නේත් නැහැ අපපති කුට්ටේ සමනේ බ්‍රාහ්මණේ විඤ්ඤෝහි මේ ශාසන බය නොවෙන අනෙකුත් ශ්‍රමණ බ්‍රාහ්මණේකත් කවදාකවත් මේකට දෝෂයක් කියන්නේ. ඔබ නොදකින් කියන්නේ. ඒ තරම් වටිනවා මේ ආර්ය වංශ ප්‍රතිපදාව. ඒ ආර්ය වංශ ප්‍රතිපදාව ගොඩාක් වෙලාට අපි සඳහන් කරන භික්ෂු භික්ෂුණීන් සම්බන්ධ කර නැත්නම් අපි කියන විදිහට ගීගී ආතාරපු අය පිළිබඳව ඒකේ ਸਰවඥයන්ගේ සම්පූර්ණ ප්‍රතිපදා විශ්ව කළ දෙන්නේ මේ සිවුරට පිටන හැටි පින්න පාතට පිටන හැටි තමන්ට හම්බෙන සීනාසෙන්ද පිටන හැටි එතකොට එකම සමීකරණයක් තිකේ සර්වචනසේ විස්තර කරන්නේ සන්තුට්ඨෝ හොති ඊතර ඊතර චීවරේන ඊතර ඊතර චීවර සන්තුට්ඨ්‍යාච වන්නවා. ලාදයාම් සිවුරකින් සතුට වෙන. ලාදයාම් සිවුරකින් සතුට වීමේ ಗುಣ කතා කරන මනුස්සයා තමයි ආර්ය වංශ ප්‍රතිපදාව හිතේ. මං ගිය පාර එංගලතර ගියාට පස්සේ මේ මහත්තයෙක් ගෙනලා මට පොතක් පූජා කරා. ඒ පොතේ නම ඉනස්. මෙන්න මේක පුරුදු යැල්ල එදාට ඔක්කොම ඉවරයි. ඇති කියන්න පුරුදු යැල්ලා. ඒ මුළු පොතේම විස්තර කරලා තියෙනවා කිසිම බුද්ධ ආගමක් නැහැ. ඒ කියලා තියෙනවා අපේ මුළු ආර්ථිකයේම දේශපාලන සමාජ සේරම තව මදි කියන ආර්ථිකයන්. ඒකෙන් තමයි පරිේශණය වෙන්නේ. ඇති කියන පුරුදු වෙන්නේ. අපි දවසට කී සැරයක් ඇති කියනවාද? එහෙම නැත්නම් මට අර කෝණේ මේ කෝණේ කියනවාද? ඒක සරුවචනසේ සඳහන් කරේ සන්තුට්ඨී කියන වචනේ. සන්තුට්ඨෝ හෝති යමක් සතුට වෙන සුළු වෙන්න ඕනේ. ඉතරීතර චීවරේන ලදයම් සිවුරකින් සතුට වෙන්න. ඉතරීතර චීවර සන්තුට්ඨ්‍යාච වන්නවාදී. ඒ විතරක් නෙවෙයි මේ මදි කියන මිනිස්සුන්ට නිතර ඇහෙන්න සලස්සන්න කියනවා වර්ණනා කරන්න කියනවා ලදයම් සිවුරකින් සතුට වීමේ ಗುಣ කතා කිරීමහා. චීවර නච්ච චීවර හෝති අනේසනම් අපපති රූපං ආපජි මේ සිවුර සම්බන්ධයෙන් මේ සංඝයාට ගැළපෙන්නේ නැති පරිශන කරන්න යන්න එපා. සිවුරු ලබා ගන්න බොරු කතා කියන්න එක එකන පිටිපස්සේ යන්න යාපෝ වෙන්නේ වඩ කියන අනේසන කියලා කියනවා අපපති රූපං කියන්නේ සමනේවට ගැළපෙන්නේ නැති විදිහට කටයුතු කරන්න එපා මේ සිවුරට ලද දෙයකින් සතුටු වෙන්නේ ඒ නිසා සිවුරු සම්බන්ධව පරිේශන නැහැ අපි උදාහරණයක් වශයෙන් කිව්වොත් කවුරු හරි මේ මේ සීතල පරිසරයට වෙන සිවුරක් ඕනේ උණුසුම් පරිසරයට වෙන සිවුරක් ඕනේ කියලා මේ මේ වගේ රට කිසුතු හතර සිවුරු හතරක් හදන්න ගියොත් අපි කියන එක සංකර වෙනවයි කියලා ඒ මිනිහා සංකර වෙලා එයා මහානකමෙන් ගැලවිලා යනවා මිසක් මේ ජීවරට කාටවත් අත තියන්න බෑ. මේක බම්බයක් විතර පල්ලයි අතක් ඔසවා විතර දිගයි. ඒක හරියට මේ මගධ දේශයේ කොටු කපලා හරි ගසලා තියලා තියෙනවා. මේ 512000 බුද්ධ ශාසන වල හැමදාම තිබුණේ මේක වගේ කියලා තමයි කියන්නේ. ඒ සිවුර දැන් අපි මේ වගේ රටවල් අපි දන්නවනේ ගෑනුන්ගේ පිරිමිගේ ඇඳුම් මෝස්තර කියන හරුපේ කොච්චරද කියලා කියනවනම් අපේ සිංහල ලංකාවේ ආර්ථිකයේ තිබුණේ තේ රබර් පොල් වල. දැන් ආර්ථිකයේ තියෙන ඇඳුම් කර්මාන්තය මත. 100ක් ඇඳුම් කර්මාන්තය මත තියෙන ඉන්සානේ අනික් කට්ටිය ෆැෂන් කෙරුවේ නැත්නම් අපේ ආර්ථිකය ඉවරයි. අපේ ඉන්න කෙල්ලෝ සේරම අද කරන්නේ ඇඳුම් මාන එක. මම කියන්නේ ඒක නරක දෙයක් නෙවෙයි. කමක් නැහැ පිළිවා ගන්නවනේ. හොඳයි. ප්‍රශ්නේ ඒක නෙවෙයි. ඔය ඕනේ අඳුමකින් සරසුච්ච කෙනෙකුත් සිවුරඳගත්ත කෙනෙකුත් ඉස්සරහින් තියන තරගෙන් තියන්නේ සිවුරඳගත්ත කෙනෙක්. සිවුරේ තරම් ලස්සනයි අන්දර පස්සේ. ඔය මොන මොස්තර මොන දහංගට දාලා අඳින එකටත් වැඩිය සිවුර දෙවුරු වහලා වැඳලා ඉස්සරහට ගියාට පස්සේ ඒක පුදුම තෙදක් තියෙනවා. පුදුමාකාර පිරිච්ච ගතියක් තියෙනවා. ඒ නිසා ඒ බුදුහාමුදුරුවෝ දීපු මේ සිවුරේ ඔය ඔක්කොම මොස්තර පරාදයි. කාට හරි කියන්න බෑනේ හිතේ හැයින් යන්න පුළුවන් ගතියක් එහෙම නැත්තම් තියෙනයි කිය. ඒ නිසා ඒ සිවුරකට ලැබෙන අනේෂන අපපති රූප කියන්නේ ඒසනා කියලා කියන්නේ පරිේශන කියන වචන ඇවිල්ලා තියෙන්නේ ඒසන කියන පදේ. අනේෂන කියලා කියන්නේ නොහොබිනා සිවීම කරන්න යන්න එපා සිවුර සම්බන්ධයෙන්. අපපති රූපං කියලා කියන්නේ ශ්‍රමණ සාරූප්‍ය නොවන දේවල් වලින් සිවුර හොයන්න එපා. ලද්දාච චීවරං අලද්දාච චීවරං පරිතස්සති. අනේ මට මේ මට ඕන කරන જાති හිවුරක් මට ඕන කරන જાති පාටෙන් නැති වුණා කියලා තැවෙන්න එපා. ඒක ලැබෙන්නේ පටිච්ච සමුපාදය හැටියට උඹ දීපු හැටියට තමයි ලැබෙන්නේ. ලද්දාච චීවරං අගාතීතෝ අමුච්චිතෝ අනජාපන්නෝ ආදීනව දස්සාවි නිස්සරණ පඤ්ඤෝ පරිපුඤ්ඤති. Tamanට හොඳම හිතන જાති හොඳම සිවුරක් ලැබුණත් ඒකට අර මේ කියන විදිහට පරිග්‍රහ කරන්න එපා. මට විතර ඇලවුණේ අනික් අයට නෑ මේ සිවුර මම මම මරනකොට පස්සේ මගේ ගෝලයාට දෙන්න ඕනේ ඒ මොකක්වත් ඕනේ අගචිතෝ අමුචිතෝ ඒකේ මිදිච්ච ස්වරූපෙන් පරිහරණය කරන්න කියලා කියනවා මේ සිවුර තියෙන්නේ පිළිවහ ගණ්ඩායි උෂ්ණ සීතල මකණ්ඩායි තව කාට හරි දැක්කොත් රාග දනවන ලැජ්ජා ස්ථාන වසණ්ඩායි එච්චරයි ඉන් අපිට මේ දැන් තියෙන ඇඳුම් තියෙන ලැජ්ජා ස්ථාන වවන්නනේ පෙන්නන්නනේ අරින්න ඕනේ බව අහලා වහන්න ඕනේ බව අරලා තියෙන එකනේ තියෙන්නේ. ඒ තාප්පේ වංජනාවටද කටුකම්බි ගහලා තියෙනවා. ඇතුලේ තියෙන බඩු පේනවා. මේ කටුකම්බිලෙන් අරසාව තියෙනවා. දැන් අසුමෝස. මේකේම නැහැ. මේකේ බුදුසෙන් සිතන ගලවලියෙන් උඩ බෙල්ලෙන් යට මේ අත් දෙකේ විද මේ පැලමිටෙන් උඩ ඔක්කොම ලැජ්ජා ස්ථාන. ඒක වහගෙන හිටියේ නැත්තම් භික්ෂුවට ආපත්‍ය සිද්ධ වෙනවා. භික්ෂුවටත් එකයි භික්ෂුණටත් එකයි උෂ්ණ කාලෙත් එකයි සීතල කාලෙත් එකයි. ඒ වගේ ਸਰවඥාන්සේ වට ඔක්කොටම පෙන්ලා දීලා තිනවා. ඒකට සාපේක්ෂව අපි දකින මේ කාම ලෝකයේ මේ අදුමෝසරත් එක බලන මේ දෙක සංසන්දනය කරන්න පුළුවන්. සංසන්දනය කරලා බලන්න පුළුවන් මේකේ තියෙන පිරිච්ච ගතිය, සම්පත්‍ති කරගතිය අබෞද්ධයට පවා. අරකේ තියෙන්නේ බෞද්ධයා තියා සෝවාන් වෙච්ච මනුස්සත් අමාරු වැටෙන ඇඳු. කොච්චර මේ හිත පිළිවෙල කරන ඉන්න ගියත් ඉන්න දෙන්නේ නැති ඇඳුම් තියෙනවා. ඉතින් ඒ ඒ පරිේශන වෙනුවට මේ පරිේශනේ තියෙන්නේ අර සන්තුට්ඨෝ හෝති iterator ජීවරේ. ඒ විදිහට මේකේ ලස්සනම කෑල්ල එහෙම නැත්නම් මේකේ විපස්සනාවට එන කෑල්ල තමයි යම් කිසි කෙනෙක් මේක අහලා මේක දැනගෙන තමන් කරපු ඒ අඩුපාඩුකම් තුන හදාගෙන කවදා හෝ තමන්ගේ ඇඳුම සම්බන්ධයෙන් භික්ෂු භික්ෂුණීන් අසුර සම්බන්ධයෙන් Taman මේ සතුට වෙන තැනට ආවයි කියලා හිතමු. ලද යම් දෙකකින් සතුට වෙන තැනට ආවයි කියලා. ඊට පස්සේ සරුවත් chance සඳහන් කරලා තියෙනවා ඒ ඊතර ඊතර ජීව සන්තුට්ඨ්‍යාච නේව අත්ොක්කංසේති නොපරම්බේති. Taman මේ ලද දෙයින් සතුට වෙන සිවුරකට සිවුරේ ගුණය ලදදී සිවුරය ලද සිවුරකින් සතුටීමේ ගුණය දැනගත්තයි කියලා කවදාකවත් ඒ ගුණේ නැති කෙනා පහත් කළා කතා කරන්න එපා. ඒ ගුණය තියෙන මම උසස් කළා කතා කරන්නත් එපා. ඒකකොට වෙන කෙලෙසක් පහළ වෙනවා. මම විතරයි මේ සිවුරේ ලද දේන් සතුටියම දන්නේ අනික්කොල්ල දන්නේ නැහැයි කියලා මේ වත්තුක්කංශේ තිනෝ පරම්බම්බේති. සෝහි තත්ත දක්කෝ අනලසෝ සම්පජානෝ පතිස්සතෝ. ඉතින් යම් කිසි කෙනෙක් තමන් ලදයන්සිතුවකින් සතුට වීම පමණක් නෙවෙයි ಗುಣ කතා කිරීම විතරක් නෙවෙයි ඒක ක්‍රියාවත් කරනවා විතරක් නෙවෙයි යම් කිසි කෙනෙක් චූර සම්බන්ධයෙන් අපචිරූපං අනේසනම් කියන විතර වැරදි ආකාරයෙන් සිවුරු හොයනවනම් නුගලමතරෙන් හොයනවනම් කවදාකවත් මේ පුද්ගලයා පහත් කළ සලකන්නත් එපා මේ වගේ ಗುಣ සම්පන්න වූ මම කියලා උසස් කළ සලකන්නත් එපා අන්න එතනදී දක්ෂ වෙන්න ඒ කියන්නේ මේ සමාජ නීතියට සමාජගත ජන විඥාණයට හානි කරන්න එපා Taman ගැලවෙන එක වෙනම කතාවක්. ඒකේ ಗುಣ කතා කරන එක වෙනම දෙයක්. නමුත් කවුරුත් හිතන්නේ නැහැ කියලා දොස් කියන්න හෝ මම කරනවා කියලා උසස් කරන්න හෝ ඒකෙන්වත් අඩුගානේ අවුලක් ඇති කරන්නේ නැතුව සෝහිතත් දක්කෝ අනලසෝ හැම වෙලාවෙම මේ ගුණේ මතක තියාගෙන මේ රැට දවල් මිගෙල් රෑ දනියල් නෙවෙයි සෙනගේ ඉන්න කොටත් නැති කොටත් පුළුවන් කොටත් බැරි කොටත් හැම වෙලාවෙම මේ ලද දෙයින් සතුටින ගුණය අනලසෝ කියන්නේ අනලස්ව ඒකාකාරීව කරා සෝහිතත දක්කෝ අනලසෝ සම්පජානෝ පටිසතෝ ඊ타මත්ම ඥාන සංප්‍රයුක්තව සතිය යුක්තව මේක සපෙලා දෙන්න කියලා. ඒ විදිහට මේක දිගට තියෙනවා රසවත් මට මතකයි මම දවසක් ඔය මෙල්බන් වලදී මේ සම්බන්ධ බණක් කිව්වා. ඒකදී සිවුර සම්බන්ධව ආහාරතික සම්බන්ධව Taman ඉන්න ගේ සම්බන්ධව මේ විදිහටමයි යන්නේ. සන්තුට්ඨෝති ඊතර ඊතර පින්ඩ පාතේන සන්තුට්ඨෝති ඊතර ඊතර සේනාසනේන ඒක හරි ගැසලා බුදුසසුන් කියන අන්තිමට සඳහන් කරලා තියෙනවා එහෙම චීවර පින්ඩ පාත සේනාසන කියන මේ තුන නැත්තම් අපි ගත්තොත් ගිහි ලෝකේ තමන්ගේ ඇඳුමත් ආහාරයත් ඉන්න තැනත් කියන දේ පිළිබඳව සතුටටපත් වෙන නැත්නම් මේ මධ්‍යම මට්ටමේ ගත කරන මනසට විතරයි භාවනාවේදී දිගට පවතින වීර්යය තියෙන්නේ කියලා. අනෙක් කට්ටිය කුසීත භාවයටපත් වෙනවා දැඩි වෙහෙස නිසා මේ අපහසු කර තත්ත්වයටපත් වෙනවා නින්දටපත් වෙනවා. භාවනා එක දිගට යන වීර්ය එහෙම නැත්නම් මොනවා තිබුණත් භාවනා නොකර නොඉඳ ඒ ඇති වෙන අර සතතාභ්‍යාසය එන්නේ එහෙම නැත්නම් කියනවා නම් මේ අර්ථය එන්නේ මේ චීවර පින්නපාත සේනාසන පිළිබඳව පිළිතන කෙනාට විතරයි. එහෙම නැති කෙනාට ලැබෙන කාලයෙන් පුදුමාකාර විලෝපන વિશે ඒවෙන් පටන් අරගෙන නියම විදිහට යොදා ගන්න බැරි වෙනවා. ඒ නිසා යම් කෙනෙක් ඒ විදිහට චීවර පින්නපාත සේනාසන භාවනා පිළිබඳව අගේ කළ යුත්තේ අගේ කරන විදිහට කටයුතු කරනවනම් බුදුන් සඳහන් කළා තියෙනවා උතුරු කුරු දිවෙනේ හිටියත් ඒක නා දකුණු කුරු දිවෙනේ හිටියත් නැගෙනහිර හිටියත් බටහිර හිටියත් මේ මනස කද්දාකවත් වටන්න පාගන්න පරද්දන්න බලයක් නැහැ කියලා. උත්තරායචේපි දිසාය විහෙරති ස්වේව අරතින් සහති නැත්නම් අරති සහති ඒ පුද්ගලයා වටන්න මේ මනසගේ හිත වැටෙන්න මොනම බලයක්වත් වෙන්නේ නැහැ. මනස එන ඕනම දෙයක් වටන්න. ඉතින් ඒකවල පුදුම හිතනවා මේ මේ මනුස්ස ලෝකෙම ඉඳගෙන මේ සාමාන්‍ය ඇඳුම් ඇඳගෙන මේ විදිහට සාමාන්‍ය කෑම කාලා සාමාන්‍ය ගෙයක ඉන්න මිනිස්සෙක් ඒ විදිහට එනේන දෙයට මුණ දීගෙන ඉන්නේ කොහොමද කියලා. ප්‍රශ්නේ තියෙන්නේ ඒ කෙනා ඒක গুপ্ত බලයක් විතර බලාපොරොත්තු වෙන්නේ නැහැ. එක හේතුවක් නිසා බලාපොරොත්තු වෙන තියන මුළු ජීවන රටාවෙම මේ සන්තුෂ්ටි කියන ගුණය ඇති කරගෙන තියෙනවා. ඉන්නක් ඇති කියන පුරුදු වෙලා තියෙනවා. ආන්නේම ඇති කරගත්ත මිනිස්යාට ඊටපන්දම දෙපැත්තෙන් පත්තු කරුවා වගේ වෙහෙසකට එන්නේ නැහැ. ඒ ගානකට වැඩි කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම හිතනවා මේ ඔය වේදනාපච්චය තණ්හා කියලා අපි ඊය කතා කරපු එකටත් පෙරද කතා කරපු කොටසටත් අපි මේ ටිකත් එකතු කරගත්තොත් ගිහි පැවිදි කියලා නම් වෙනසක් නැහැ කාටත් එකයි අපිට තේරෙන පටන් ගන්නවා මේ වයිදී ගොඩාක් අපි ළඟ නැවත සලකා බලලා නැවත සමතුලනය කරගත හැකි පැති ගොඩාක් තියෙනවා ඒ විතරක් නෙමෙයි ඒ පැති ඒ සමතුලනය කරගති පැති සමතුලනය නොකිරීම නිසා මේ අවුරුදු 2600 ඇතුළත වෙච්චි හැම සිද්ධියක්ම වගේ වාර්තාගත වෙලා තියෙනවා. අටුව කතාවල තියෙන්නේ මෙච්චරම තමයි. අටුව කතාවල යමක් කියලා දීලා කියනවා මේක කරපු එකනට මෙහෙම වුණා, නොකරපු එකනට මෙහෙම වුණා. මෙන්න ලංකා ඉතිහාසෙ මෙහෙම වෙලා තියෙනවා කියලා. ඉතින් ඒ නිසා අද බුද්ධ ධර්ම පැතිලා තියෙන තේරවාදයේ පැතිලා තියෙන හැම රටකම අටුවා යුගයේ වෙනකොට ලංකාවේ භික්ෂුන් වහන්සේ නමකට තණ්හා වැඩි වීම නිසා මේක වෙලා තියෙනවා සන්තුෂ්ත්‍ය ඇති කරගත්ත නිසා මේ ගුණ ඇති වෙලා තියෙනවා කියලා නම් ගම් වයස සහිතව ගිය නිසා බුද්ධහමෙන් ගන්න ඕනම කෙනෙකුට ඒ ලංකාවේ ඒ කාලේ සිටිවිච්ච ලංකාවේ සිටියම මිනිස්සුන්ගේ අවතුම් පැවතුම් වෙච්ච දේවල් පුදුම විදිහට පැතිලා තියෙනවා ලංකාවේ මුළු ලෝකෙම ගිහිලා තියෙන්නේ ඒ ලංකාවේ ඔය ස්වර්ණමය යුගයේදී බුද්ධ ධර්මයේ ඇතිවෙච්ච සිද්ධි. බුදුරජාණන් වහන්සේට අවුරුදු 45 ත්‍රිපිටකයේ තියෙනවා. තේරවා මේ මේ අටුවා යුගයට යනකොට පුදුමාකාර විස්තරයක් තියෙනවා. හැම එකේම වැරද්ද කරපු නිසා මේ දේ වුණා හරියට පාර දැනගෙන මේක නිසා මෙහෙම වුණා කියලා මුළු ලෝකෙටම බෞද්ධ ලෝකෙටම උපදෙස් දීලා තියෙන ආචාර මේ නිදර්ශන දීලා තියෙන රූපක නිදර්ශන නිදර්ශන දීලා තියෙන ලංකාවේ. ඒ නිසා ඒවා කියවනකොට හරි පුදුම මේ ලෙන්ගතුකමක් ඇති වෙනවා කියන්නේ මේ සිංහල බුද්ධහම කියලා මේක රකින්න හදන එක නෙවෙයි අපේ ලේවල තියෙන ඕක. අපේ සංස්කෘතියේ තියෙන ඕක. අපේ ඉතිහාසයේ තියෙන ඔච්චරයි. ඉතින් අපි ඒක තියාගෙන මේ මොන දේ කරත් අපි අන්නාරාර තියෙන මේ රූලට වැඩ කරගෙන යනවනම් මේ සෑම දෙයකින්ම ලබන්න පුළුවන් සප අපිට ලබන්න පුළුවන්. නමුත් උගුල ගසන්න ඕනේ නැහැ. හැම කන්න පුළුවන්. හැම කාලා උගුල ගස ගන්න නැතුව ඉන්න පටන් අරගත්තොත් අපි අර අපේ උරුමයෙන් ලැබිච්ච මේ ගති ටිකත් අපි රකිනවා. අපි සීල සමාජ ප්‍රත්‍යත් රකින්නවා ඕන කෙනෙක් එක උරට උර දීලා කරට කර දීලා වැඩ කරගෙන යන්න පුළුවන් ශක්තියකුත් ලැබෙනවා. එතකොටත් අපි කරන වැඩේට අපි කියන්නේ පරිශයෙන් තමයි ඒකට කියන්නේ ආර්ය පරිශය. ටිකටෝම ආර්ය පරිශයන කරනවා මේ මේ පැතිවලින් මගේ අඩුපාඩුකම් තියෙනවා ඒක ඒ අඩුපාඩුව මේකයි කියලා දැන ගැනීමමයි උත්තරේ. අපිට ඒක හොයාගෙන යන දෙයක් නෑ මොකද අත ගාව තියෙනවා අපි හැදිලා තියෙන එහෙම පරිසරේ. ඒක මේ ඕස්ට්‍රේලියාවේ ඉපදලා ඕස්ට්‍රේලියානු සංස්කෘතියන හැදිච්ච කෙනෙකුට කියලා දෙන්න ගියාම හරි අමාරුයි මොකද ඒ ඇත්තන්ට තියෙන්නේම පරිේශන තෘෂ්ණාවමයි. ඒගොල්ලන් තියෙන ලාභ සත්කාර සිලෝක વિશે අසීමිත ආශාවක්. ඒ මම වැඩ කරන කාලේ අපේ කම්පැනි ඉඳද්දී මට ඒ සුද්දාවිල්ලා කිව්වා මෙන්න මෙච්චර ගාණක් නැහැ. ඒ සුද්දා මේ බෝඩ් ගහලා තියෙන ඇතුලේ දුම් බීම තහනම් කියලා ඌ පයිප් එකක් ගන්න. මම කිව්වා මේ බෙල්ලම කරන්න බෑ. ඌ බෝඩ් ගහලා තියෙන්නේ මේ පයිප් ලයින් දැනගන්න ඕනකොට කොඩි ගහලා කොඩි වල ගහලා තියෙන දුම්බිම තානම් කියලා. ඒ කොඩිය ගහලා තියෙන ඇත්තට පයිප් ලයින් එක වයර් ලයින් එක යන තැන. ඊට පස්සේ ඕක ගහලා තියෙන්නේ මේ මම කිව්වා එහෙමනම් එකෝ මිනිස්සුන්ට සිගරට් බොන්න දීප ඔබ නැතර කරපන්. දෙකේ එකක් කරපන් කියලා. ඊට පස්සේ මේ මට ඉනායලක් ගෝ මේ අපේ අපේ මාසික දල ආදායම මෙන්න මෙච්චර මට්ටමකට ගත්තොත් මම සිගරට් බීම නැතර කරනවා. මම ටක් ගාලා ඒක ලියාගෙන තියලා මාස 3යි ගියේ මට මතක නැහැ ගාණ කීයද කියලා ඒක පාට ගත්තා. ගත්ත ගමන් ඇවිල්ලා පයිප්පේ මගේ කබඩ් එකට දාලා ගියා. දාලා ඊට පස්සේ අර ඔලියෝ ටිස් කියලා සිගරට් දුම් කරලා දාගෙන තියෙන ඒව කන්න පටන් ගත්තා. ඉතින් ඊට පස්සේ මමත් හරි සිංහයා වගේ දැන් ඉතින් ඌට ඕන තැන ගත්තනේ කියලා. ආයෙ මාසෙකට පස්සේ මම ඇවිල්ලා වෙලා ඉතින් අපි කතා ඉඳද්දී පොඩ් මීටින් එකක් තියලා මේසෙට ගහලා උඹලා මේ මොකද්ද කරන්නේ? අපි මෙතන ඉන්නේ ඊගාට කාද්ද යන්නේ? ඊගාව එකට අර කයින් එකයි කියලා දැන් ඊගාව ටාගට් එක හදනවා. වඩසන යකෝ මියක කවදාකවත් එපා වෙන මිනිහෙක් නෙවෙයි ඉවර වෙන මිනිහෙක් නෙවෙයි දැන් අපිට බොහොම අමාරු දැනකට ගෙනල්ලා මේක කරගෙන යනවා මෙයා ඒක දෙකක් විතර ඉස්සරහින් තියලා ඉලං කියනවා ඊට පස්සේ අපි ලෝකල් දෙකට ආවට පස්සේ මම ගියා මේක එක්ක මොලේ නරක වෙලා දැන් අපි හිතා ගන්න බැරි තැනකට ගිහිල්ලා තියෙන යන්න ඊට පස්සේ කෝ ඕකයි බං උන්ගේ අපේ වෙනස උන් කවදාකවත් සන්තෝෂ වෙන්නේ නැහැ අපි අතෙන් ගිහ ගමන් අපි ටිකක් කාලා ප්‍රාඩ බුදියා ගන්න හොඳට ගොරෝලා බුදියා ගත්තට පස්සේ ආවිත් ඔක්කොම හරි easily satiable උන් unsatiable කියලා කියනවා කවදාක සතුට වෙන. ඉතින් ඒ නිසා බැලුව බැලමට පේන්නේ මේ මිනිස්සු අසීමිත දියුණුවකට යනවා කියලා. නමුත් හැමදාම අසහනයි. හැමදාම ටෙන්ෂන් එකේ. ඉතින් ගියා මම බැලුවා මේක මට ගන්න පුළුවන්ද කියලා. ඒ දෙන්න හදන තල්ලුවේ ගන්න බෑ මට. පළවෙනි සැරේ ඉඳන් ගත්තා වැඩේ කරා. ඊට පස්සේ මම කිව්වා මේ ගත්තොත් ඒක කරත හැකි එන්නේ නැහැ. ඇයි මේ මොකටද ඕන වෙන්නේ මේ ඉතින් යහතදී කොහොමඩක්වත් බඩ බඩ වීසර බට්ටියනේ තියෙන අපේ අම්මා කියලා තියෙන ඔබ කොච්චර කෙරුවත් උඹේ ඔළුව තරම් ප්‍රමාණයක් දවසකට කන්නේ මොන සතත් කන්නේ උගේ ඔළුව තරම් ප්‍රමාණයක් ඉතින් ඊට වැඩි හම්බ කළ මොකද මේ ඇලුව තියෙන විරි වහ ගන්න ඌට වැඩි මොකද්ද තියෙන්නේ ගේ තියෙන්නේ සීත උෂ්ණ වතා ගන්න සාරිපුත්‍ර සානිකේ මේ දණිස් දෙක තෙමෙන්නේ නැත්තම් බාහන කරපන් ඉතින් ඔයින් එහාට ගිහිල්ලා අපිට කාගත් තියාගෙන වැඩ කරන්න බැරි කමක් නැහැ. නමුත් මම ඊට පස්සේ දැනගත්තා හිතාගත්ත දැන් නරක මිනිසෙක් නේ මිනිස්සු හොඳයි. නමුත් මම හිතාගත්ත මේ මේ ගේමට මට මට මට තේරෙන්නේ නැහැ මේක. ඉතින් එතින්දී ඒ වගේ අදහසක් අපි ආර්ථික න්‍යායක් විදිහට අද ඉදිරිපත් කරොත් එහෙම අපිට මොන වගේ පිළිගැනීමක් හම්බෙයි ජාත්‍යන්තර මට්ටමේ. ආ කම්මැලි જાතියක් ලැබිච්ච දෙයකින් ඔහේ පැත්තකටලා ඉනවා. මේ සිංහල මේ ගොවියා සිංහල ගොවියා මට සෝදාගත් කාලා රජකමට අසුසුයි කියලා කියව ලැබිච්ච දෙයක් කාලා ඉන්නවා. එහෙම නැත්නම් හොයන්න පටන් අරගත්තොත් අපිට තියෙන ලොකු ආර්ථික නියාමන හදාගෙන යන්න පුළුවන්. දැන් දැන් මොකද වෙලා තියෙන්නේ? ආයෙසරයක් බෞද්ධ ආර්ථික න්‍යායට එන්න පටන් ගන්න small is beautiful කියාගෙන දැන් ආයෙ එන්න පටන්. ඒකෝට අපි හරි ලොක්කෝ. හැබැයි අපි කියලා නැහැ. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. එතෙන් තමයි එන්න තියෙන්නේ. ඒ නිසා අපිට ඒක අරකලා එන්න ඒගොල්ලන්ට තරම් අමාරු නෑ. නමුත් මම හිතනවා මේ කතාව බණ භාවනා නොකරන විපස්සනා නොකරන කෙනෙකුට කිව්වොත් බොහෝ කොට වර්ධවල තේරුම් ගන්න. මොකද අපි දන්නවා අපි අරමුණකට ගිහිලා අරමුණ ගෙවම් කරලා ඇතිවිච්චාම ඇතිවෙන මේ නිස්සද්ද භාවය තුල මම දැන් මෙතන කියන එක තුල මොකද්ද පිරිච්ච ගතියක් තියෙනවා. ඒක පිරිච්ච ගතියක් කියලා දන්නේ නැති මනුස්සයට මොන භාවනාවක් හරියන්නේ තෑග දුන්නාට පස්සේ බාර ගන්න නැති එකට කවදාකවත් භවනා හරියන්නේ. ඒ නිසා භවනා කරන්න ඉස්සෙල්ලම සන්තුට්ඨෝති ඊතර ඊතර චීවරේන කියන විදිහට අපිට මේ මේ තණ්හාව නැති, මාන්නේ නැති, ධිට්ඨිය නැති ස්ථානයකට ගියාට පස්සේ ඒකෙන් සතුට වෙන ගතිය. ඒ ලද දෙයින් සතුට වෙන දන්නේ නැති කියන එක දන්නේ නැති මනුස්සයාට උදාහරණයක් වශයෙන් ඒ සෙන් බුද්ධ ධර්මයේ කියනවා දැන් එළියට ගියාම හඳ පේනවා. ඉතින් ගුරුවරයෙකුට ගුරුන්වහන්සේ ඇඟිලි දික් කරලා මෙන්න හඳ තියනවා කියලා බැලුවොත් ඒ මනුස්සයා ගුරුවරයාගේ ඇඟිල්ල කෙලවර බලනවලු නෑනේ හඳ නෑනේ. ගුරු කිව්වයි කියනවා. උට තේරෙන්නේ නෑ ඇඟිල්ල දිගේ ඉස්සරහට යන්න ඕනේ කියලා. ඒ ටික ඌ කරන්න ඕනේ. මේ තියෙන ඇඟිල්ලට හඳ කියලා හඳ පෙන්නපුවා ඌ ඇඟිල්ල කෙලවර බලනවලු බොරු කිව්වයි කියලා වරට්ටවයි. ඒක බුදුරජාණන්සේ නිවනක් අපිට පෙන්නලා නෑ නිවනට මෙන්න මෙතන මේකට ඵලයන් ඒකට පෙනේ. ඒ ටික හිතපන් කරගෙන ඵලයන් කිව්වහම අපිට බැද්ද පැකට් කරලා ඕක ගෙදෙට්ට ගෙනත් දෙන්න සුපර් මාකට් එකේ දෙල විකුණන්න බැරිද කියලා හොයන්න පටන් ගන්නවා. ඒ නිසා මූලිකම අවශ්‍ය දේ තමයි අපි තේරුම් අරගන්න ඕනේ ඒ තණ්හා මාන දික්ක වශයෙන් තියෙන මේ කෙලෙස් එහෙම නැත්නම් රාග ద్వේෂ මොහ කියන කෙලෙස්. ඒක බලවත් තමයි. ඒ බලවත් වෙලා තියෙන අපේ අමනකම නිසා. ඒ වගේ තියෙන ඒව අපිව වට කරගෙන තියෙන නිසා. නමුත් සතියේ සියල්ලටම වැඩි බලවත්. සර්වඥාසික පැහැදිලිවම දේශනා කරලා තියෙනවා කුසලයේ කොහොමඩක් බලවත්. ඒ නිසා අපි යම් වෙලාවක ඒ කුසලයේ ශක්තිය නිසා ඒ රාග ద్వේෂ මෝහ අල්මරාගෙන විෂමරාගෙන එතෙන් ගියා නම් අන්නේ ගිය බව තේරුම්ගෙන ඒක ඒ සතිය කියන බලමහිමයක් බව යොදන ලද සීල සමාධි ප්‍රඥාවේ බලමහිමයක් බව දැනගෙන එතනදී සන්තෝෂයක් ඇති වෙන්නේ නැත්තම් සම්පත්‍ති කරගතියක් එන්නේ නැත්නම් පිරිච්ච ගතියක් එන්නේ නැත්නම් එතෙන්වත් ගිහලා අවසනවා නම් ඊ ගමන යන්න බෑ. ඒ නිසා මේ භාවනා ගමනේදී ඒ යෝගාවචරයා මේ ආමිෂය සම්බන්ධව අතෘප්තිකර තත්වයකට ඌණ තත්වයකට පත් වෙන කෙනාට කදාකත් ආමිෂයෙන් සතුටක් ලබන්න බැරුව වගේ ආධ්‍යාත්මයේ Taman හිතියේ මෙතනයි එතෙන්දී රාග දේශම අතෝ රක්නතෝ ගැලුවා දැන් ඒවා ටික ටික ටික ටික අඩු වෙන බව දන්නවනම් නැත්නම් යම් යම් චිත්තක්ෂණවල Tamanට මේ විමසුන් නුවණට බලලා ඒ චිත්තක්ෂණේ මේ රාගේ නෑ, ద్వේෂේ නෑ, මෝහේ නෑ. අනේ ඒකත් මේ ජීවිතේම කරන්න පුළුවන් දෙයක්. මම ඒක ඉස්සෙල්ලා ඒක අතරමැදි එල්ලයක් වඩටපත් කරගෙන ඒක තහවුරු කරගෙන ඒකෙදී සතුට වෙන බව ගන්න බැරි නම් එයාට අර භාවනාවේදී ඉසුඹලන්ට තනක් හම්බ වෙන එකක් නෑ. දිගටම අර කාම තණ්හාව වගේම මේ තණ්හාවෙන් කරදර කරනවා. ඒ නිසා විපස්සනා කරන කෙනාට ඒ ක්‍රමේ ඒ ඒ ඒ සමීකරණය මුලින්ම තේරුම් ගත්තොත් එයා ලදලද පුංචි ජයග්‍රහණකින් පාව විශාල සතුටක් ලබනවා. ඒකේ මහසිසාරද ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා අපි පුංචි කාලේ අපිට තඹ සතයක් හම්බ වෙච්ච වෙලාවක සත පහක් හම්බ වෙච්ච වෙලාවකට කොච්චර සතුටක් තිබුණා. අපේ භූතලේ කැටේ රූපයක 32ක් කැටේ තියෙනවා කිව්වහම ඉතින් සක්විති රජකමකට යහනේ. දැන් අහන්න බලන්න ලක්ෂ 32ක් හමුණා කිව්වට හත පහක වටිනාකමක් තියෙනවා. අර අර අර අර පුංචි දෙයින් සතුට වෙන ගතිය අද නැහැනේ අපි කාව. ඉතින් ඒ නිසා කොච්චර දැම්මත් මකරයට දැම්මා. ඒ සතුට වෙන ගතිය ගන්න එකයි කරන් තියෙන ආයතර ළමා ලෝකෙට යන්න ඕනේ. මේ භවනාදි කරන්නේ අන්නේ ළමා ලෝකෙට ගිහිල්ලා ඒ මොනම දෙයක්වත් නැව මේ වර්තමාන මොහොත තරම් පිරිච්ච සම්පත්‍ති කර සන්තුෂ්ටි කර වෙන මොනම චිත්තක්ෂණයක් නැහැ. ආන්නේ චිත්තක්ෂණයට ගිහිලා ඒකත් එක්ක සුහදව ඒකත් එක්ක ගත කරන්න දන්නවනම් එයාට මුළු ආධ්‍යාත්මික ලෝකයේම සිනාහිසි ළඟට එනවා. එතෙන්දක් ගිල තව හොයනවනම් ඉතින් ඒක අර ඉවරයක් කරන්න බැරි වැඩක්. ඒක නිසා ආධ්‍යාත්මික පැත්ත බැලුවත්, බාහිර පැත්ත බැලුවත්, සමාජගත විඥානය බැලුවත්, පුද්ගලසත් సంతానගත මේක බැලුවත් මේ තෘෂ්ණාවේ තියෙන ප්‍රේමණීය ගතියක් තිබුණාට ඒක අවසන්තුෂ්ණාව කියන්නේ ඇත්තටම කැමැත්ත ආසාවනේ. ඉවරෙන්නේ කොතනින්ද? දණ්ඩ කලහ, දණ්ඩ දාන, සත්තා දාන, කලහ විවාද, තුවන් තුවන් පේසුඤ්ඤා මුසාවාදා අනන්තා පාපකා අකුසල ධර්ම. තද්ද බල ද්වේෂයෙන් රණ්ඩු සරුවල් කැටි පොරෝ ගන්න තැනකින් තමයි තණ්හා ඉවර කරන්නේ. ඒ නිසා ඒ තණ්හා මුල ඉඳලාම ඒ කටයුතු දිහා බැලුවාම අන්තිම කෙලවට ගියාම නම් ඒක තන්නේ ක්‍රම ද්වේෂයක්. නමුත් ඒක පටන් ගන්න තණ්හාවේ තියෙන ඒ විතරක් නෙවෙයි. ඒ තමන් හිත ඇතුලේ තියෙන දෙයක්. ඒ නිසා ඒක ටික ටික ටික හරි මෙල්ල කර ගන්න පුළුවන් නම් කීකරු කර ගන්න පුළුවන් නම් ආම්බම් කරන ගතියක් තියෙනවා නම් මෙච්චර සංසාරයක් ගෙන ආපු එකේ අපි ටික ටික ටික ටික ටික ටික ඒ තණ්හාව බල බෙදින්න නම් ප්‍රධානම දේ තමයි මේ ලද්ද දෙයින් සතුටු වෙන්නේ. භාවනාදී හම්බෙන සතිය හෝ වේවා සමාධිය හෝ වේවා ලැබිච්ච දෙයින් සතුටු කරන ඉදිරියට ගියේ නැත්තම් කරන්න බෑ. ඒ වගේම අපි භාවනා මධ්‍යස්ථානට ආවට පස්සේ අපිට ඒකදී හම්බෙන මේ සිව්පසේ හම්බ වෙනවනේ. ඒ දේ සතුටු වෙන්න බැරි නම් ඉතින් කරන්න බෑ. අපි ඊට පස්සේ ගෙදර ගියාට පස්සේ අපිට හම්බ වෙන පරිසරයෙන් අපිට සතුට වෙන්න බැරි නම් එන්නේ ඉතින් කවදාකවත් කරන්න බෑ. ඒ නිසා අපායට ගියත් ඒ මනුස්සයයි ලද දෙයින් සතුට වෙනවා නම් යම රජුරොත් අප්සෙට් ගන්නවා. කරදර කරන්න බෑ උට. යම රජුරගෙන අනේ අනේ ඵලයන් යන්න ඊට පස්සේ අනික් මිනිසුන්ට වැඩේ කර ගන්න හම්බ වෙන එක ලෝටින් හම්බ වෙන්නේ වැඩි කල් අපායි. ඒකටත් රණ්ඩු කරන්න ගියොත් වැඩි කල් ඉන්න වෙනවා. ඒ නිසා හිරේකට යන්න බලන්න බලන්න හිරේකට ගිහිල්ලා බොහොම සතුටින් ඉන්න බලන්න බොහොම ඉස්තරලම සමාධිලා ඉස්ලානවා. තියන්නේ නැහැ. ඒ නිසා මේ හිරගේත් අපි තේරුම් අර ගන්න ඕන භාවනා කරන්න. ඒක ඒක කිසි දෝෂයක් නැහැ කොහොඳ වැඩක්. නමුත් ඇතුලෙන් අර ඇති කියන ගතිය සතුට වෙන ගතිය නැත්තම් ලුණු වතුර බොන්නා වාගේ ගිනි අඟුරක් අතින් අතට මාරු කරන්න වගේ ස්පාසු ලබන්න බෑ. ඒ නිසා ඒ තණ්හාවේ තියෙන නපුරු පැත්ත දැනගන්න අපි තණ්හාව අර විදිහට මේ සාකල්යෙම සබ්බතෝ සබ්බං සබ්බතා සබ්බං සාකල්යෙම තණ්හාව දුරු කරන්නත් හොඳයි. සමතෙන් අර වගේ පැත්තකට තාව කාරියන තම විපස්සනායෙන් ඇති වෙච්ච තණ්හාව ගෙවෙන හැටි බලන්නත් හොඳයි. නැත්නම් ඒක විරුද්ධ පැත්තක් සරවචනසේ පේනවා. සන්තුට්ටි ගතිය, සම්පatti කරගතිය, සන්තුට්ටි කරගතිය ඒක කොච්චරක් අපි ළඟට ඇවිල්ලා තියෙනවද කියලා බැලුවොත් ඒක අපිට ඉස්සරහට වැඩි යුතු කුසල ධර්මයේ විදියට අර අකුසල ධර්ම දෙක අයින් කරලා පස්සේ කුසල ධර්ම තුන්වෙනි සම්ප්‍රදාන් වීර්යගත ගත්තොත් එවැනි දේවල් කරන පිරිස් ළඟ ලද දෙයින් සතුටු වීම පිළිබඳව දහසකුත් එකක් අවසාව විදි තියෙනවා. ඒක තමයි මේ නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව කියන්නේ. ඒ සතුටු වෙන ඒ ඒ පන්තියට වැටුණාට පස්සේ අනන්තවත් වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ පුද්ගලයාට දෙනවා මිනිස්සෙකුට විතරමයි මේ විදිහට දීයති தත්වෙට හැඩ ගැහෙන්න පුළුවන්කම උපරිමයෙන් හම්බෙලා තියෙන්නේ. ඒ නිසා දීයති தත්වෙ වෙනස් කරන්න හදන වෙනුවට ඒ தත්වෙට මට හැඩ ගැහෙන්න පුළුවන් ප්‍රමාණය බලන්න පටන් ගත්තට පස්සේ එයාට ආර්ය විවහාර කියන්නේ මොකද්ද? එහෙම නැත්නම් ආර්යයන් වහන්සේලා කොහොමද ඉස්සලා වැඩ කරලා තියෙන්නේ කියන එකට උදුමාකාර දැනුමක් එනවා. මම හිතනවා මේක ආර්ථික විද්‍යාහරත් කියලා දෙන්න බැරි කමක් නැහැ. නමුත් මේ විපස්සනා කරන දැනටමත් සීල සමාධි ප්‍රඥා පිහිටන කෙනෙකුට මේක හොඳට උකහා ගන්න පුළුවන්. මේක යටින් යන තේමාව උකහා ගන්න පුළුවන් නිසා මේ තෘෂ්ණාව තේරුම් අරගෙන හැකි තාක් දුරට ඒ සන්තුට්ඨීතාවය එහෙම නැත්නම් සම්පත්‍තිකරතාවයේ හරහා ඉදිරියට යන්න මේ වගේ පිරිසකට විතර මේ ලෝකේ වෙන කාටවත් මේ පින්නේ ඔක්කොම ලැබිලා තියෙනවා සංසන්දනාත්මක ඕනම කෙනෙකුට වැඩි ලැබෙයි. අන්න ඒකට සමාදන් වෙලා ඉදිරියට යන්න සියලු දෙනාටම ශක්තිය ධෛර්යය පිණිස මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නැත කරනවා සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා. ගන්න ප්‍රශ්නයක් ඒකම නෙවෙයි නමුත් ඒක මට සෑහෙන්න හිතේ බලපෑව. සුද්දට කිව්වේ නෑ. මම අපි ලෝකල් ඩිරෙක්ටර් කිව්වා. මේක මට හොඳ පාඩමක් කියලා. මොකද මම අත තියෙන තියෙන අද හරියනවා. ඒක ෂුවර් මට. මට තිබ්බනම් ටාගට් එක මම අල්ලනවා. මට තේරෙනවා මේක කතාකත් ඉවර කරන්න බෑ. දුණු වතුර බොනවා වගේ කියන එක ඒ කොහොම මට වැටහුණාද මන්ද නැහැ පස්සේ මට ලොකු සතුටක් ඇති වුණා මම මේ මේ අම්මට ඇවිල්ලා කිව්වේ මේමයි මේ වට්ටක වැලක වුණත් ගෙඩි වැඩියෙන් හත ගන්නවා නම් පවුලට අපලයි මගේ වැලේ ගෙඩි වැඩි දැන් මේක විනාශයක ලකුණ මම වහම අයින් වෙන්න ඕන මොනම මම අයින් වුණා නෙමෙයි ගහලා එළිව්වේ මාව. දැන්ලා එළවලා දැන් මේක වෙනම කතාව. ඒ ඉතින් මට ලොකු වාසනාවක් වුණා. ඒ වුණාට ඒක දරා ගන්න පුළුවන් වුණා මට හම්බෙච්ච ලොකුම ලාභයක් විදිහට මට පස්සේ ඒ ඒ මාත විරුද්ධව කතා කරපු කට්ටිය කීප දෙනෙක් ආවා නිල්ලබ. අවිල කිව්වා අනේ සමාවෙන්න ඕනේ අපේ අතින් එච්ච ඇත්තටද කියලා මං කිව්වා නෑ. උඹලා 350 385 දෙනා කරපු වැඩේට පහන් 385ක් පත්තු කරන්න වටිනවා පොල්තෙල් වලින්. මට කවදාකවත් නැත්තම් ගැලවෙන්න වෙන්නේ නෑ. පුදුමාකාර ඇල්ලිලක් අල්ලලා තිබුණේ අතෙන්දී හරි මට හිතුණා නම් මේ දෙවන තිබු ටාගට් එක මම ගත්තනම් චැලෙන්ජ් එකට ගත්තනම් ගන්න එක ගන්න. ඒක ඇයි කිසිම කතාවක් නැහැ. දැන් ඔයගොල්ලෝ දන්නවනේ ඔෆිස් වල මොකද වෙන්නේ කියලා. තියෙනවා ඊට පස්සේ පඩි වැඩි කරනවා ඊට පස්සේ ආය ගානක් තියෙනවා ඊට පස්සේ ස්ට්‍රෙස් ලීව් දෙනවා. එච්චර තමයි හම්බෙන්නේ. අන්තිමට හම්බෙන්නේ ස්ට්‍රෙස් ලීව් ඊට පස්සේ යනකොට මොකක් හරි මොනවද මේ මතක නැති වෙනවා තියෙන දෙදේ මොකක්ද ඉන්නේ අන්තිම වෙනකොට ඩිමෙන්ෂියා කියයි. තව දෙක තුනක් තියෙනවා. ෂුවර්. ඔතන තමයි එන්නේ. ඒකට කියනවා මේ ඇලුමිනියම් භාජන වල කාලා තමයි මේ ඩිමෙන්ෂියා විතර තියෙන්නේ. පිස්සු. පිස්සු මේක මේ මිලකන අල්ලපුවාම දෙපැත්තට හිර කරලා මොන වෙන්න කොහෙන් හරි කඩලා යනවා. මෙයා හම්බෙච්ච ඉලා නිකන් ජොලියේ විවේක විඳගෙන වැඩක් කරන භාවන බණක් භාවනා කරන්නේ නෝ මොන පිස්සුක්වත් වෙන්නේ. කොහොම හරි අපි යනවා අපේ වැඩේට. මේ අපි බලාපොරොත්තු වෙන්නේ ගාවට ඊත්වතා ಜಾති ගාථා සජ්ජහනා කිරීමේ අපි මේ ප්‍රස් කරනවාවේ පිං ප්‍රස් කරනවාද අපේ කුසලතාවයන් පේන නොපෙන සියලු දෙනාත් එක්ක හදා බෙදා ගැනීමටත් ඒ වගේ අපේ ඥාති සමූහය වෙනුවෙන් පිං හදා බෙදා ගැනීමටත් නැත්නම් මුත්‍රා සීසේ එතන අපටත් අපේ પરමාර්ථ ඍජු කරගන්නත් නැවත නැවත සීපර කරගන්නත් මේ කුසලයේ හේතු වාසනා වේවා කියන අදහසෙන් අපි ඊත්වතා ආදී ගාථා සජ්ජහනාට පෙළඹෙමු එත්තාවතා චගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත් ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරං ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිපානපත් ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිපානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍යා සාදු සාදු සාදු